අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ වතාවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සති ති නේතං ථානං විජ්ජති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ගවනිකා කීපයක් සහිත මේ සූත්‍රයේ මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ උජන්වීමේ අවසාන ජවනිකාවටයි මේ අහුම්කන් දුන්නේ මෙතෙක් කරගෙන ආපු පාඩම් පන්තියේ උන්වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවකට ඇහැ කියන ඒ ඔපය එහෙම නැත්නම් ඒ සංවේදී භාවය නැත්නම් ඇහි සංවේදී භාවය නැත්නම් ඒක අවසන්ඩ පුළුවන් ප්‍රමාණයේ චක්කු විඤ්ඤාය රූපෙකුත් නැත්නම් එතෙන්ට හිත ගියෙත් නැත්නම් ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඒ නැති පැත්ත පෙන්වන්නට කතාව පටන් ගන්න හැටි. ඊට පස්සේ ඒ සංඝයා වහන්සේට සඳහන් කළා තියෙනවා යම් වෙලාවක ස්පර්ශය සිදු වුණේ නැත්නම් ඒ නොසිදිච්චි නොසිද්ධ වෙච්ච ස්පර්ශයක් මත වේදනාව විඳින්න බෑ. වේදනා පඤ්ඤාත්තියක් ප්‍රඥා පනවන්න බෑ. යම් විදිහකට වේදනාවක් ඇති නොවුනොත් ස්පර්ශ පදනම් කරගත්ත වේදනාවක් ඇති නොවුනොත් ඒ කෙනාට සංඥා ගැනීමක් කරන්න බෑ. විඳීමකින් තොරව ඒ වේදනා නිසා ඇති වෙන සංඥා ගැනීමක් වෙන්නේ යම් විදියකට සංඥා ගත්තේ නැත්නම් ඒ ගත්ත දේ ඒක මත විතක්ක කිරීමක් එහෙම නැත්නම් ඒක නැවත නැවත ඒකට හිත යොදව යොදව බැලීමක් කරන්න බෑ එහෙමනම් ප්‍රපංචය හටගන්නේ නැහැ එහෙමනම් ඒ ප්‍රපංච සංඥා සංඛා යාව සමුදාචරණය කරන්නේ එහෙම නැත්නම් ප්‍රපංචයන් හටගන්නට පදනමක් නැහැ ඉතින් මේක උන්වහන්සේ දේශනා කරාට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් ඒක දන්නවා නම් යම් වෙලාවට ඇහි ඕපේ තියෙනවා රූපයක් තියෙනවා රූපයක් තියෙනවා නම් ඇහි ඕපයක් තියෙනවා නම් ඒ දෙක මුලිච්ච වෙච්ච වෙලාවේ හිත එතෙන්ද ගියොත් චක්ක විඥානෙ එතෙන්ද ගියොත් එතන ස්පර්ශයක් හටගන්නවා ස්පර්ශයක් හටගත්තොත් එයා ඒක විඳීමක් කරනවා දැන් මගේ විඥානේ ගිය තැන තමයි මම විඳින්නේ. අනිත් තැන් වල නෙවෙයි. ඒ විඳින දේ හඳුනා ගැනීමක් කරනවා. සංජානනය කරන නැත්නම් සංඥා කිරීමක් කරනවා. ඒ හඳුනාගත දේ තමයි හිත නැවත නැවත යෙදෙන්නේ. ඊට පස්සේ ඒක මත මේ පටලැවිලි එහෙම නැත්නම් ඊවහයම් ඉතිර පෙතර යෑමක් වාග් බහුල්‍යයක් සිද්ධ වෙනවා. යම් වෙලාවට හේෝපයක් නැත්නම් යම් වෙලාවට රූපයක් නැත්නම් යම් වෙලාවට හිතේ තෙන්න ගියේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ ස්පර්ශයක් නැත්නම් විඳින්න බෑ විඳින්නේ නැත්නම් හඳුනා ගැනීමක් කරන්න බෑ හඳුනාගත්තේ නැත්නම් ඒකට නැවත නැවත හිතේ දාන්න බෑ එතකොට ඒක මත කතන්දර ගෙතිල්ලක් ඉහවහයමක් ඊතර පැතිර යෑමක් වෙන්නේ නැහැ ඉතින් මේ දැනුම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් එයා කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා ඒ කෙනාට Taman හීනෙන් දකින්න දේවල් හිතන්න. ඒව ඇහැට රූපයක් මුලිච්ච වෙලා එතෙන්ට විඥානය ගිහිලා වෙච්ච දේවල් නෙවෙයි. නමුත් අපි ඒව දැකපු දේවල් විදිහට අපි කොච්චර හිත් පීඩා ගන්නවද, හීන පලාපල බලනවද, මේක මුණේ මොකද කියලා මේකට අපි හිත් කරදර ගන්නවද කියලා බැලුවොත් අපි එතනදී මේ පසපෙන්නන්න හදන කච්චායන සංසේ පසපෙන්නන්න හදන මේ ඇහෙන් දැකෝ රූපයක් නෙවෙයි එතන චක්කු විඥානයේ ගිහිල්ලා ස්පර්ශයක් වෙලත් නැහැ, විඳීමක් ලැබලත් නැහැ. නමුත් සංඥා වගේක් වැඩ කරලා තියෙනවා. ඒ සංඥා වලට නැවත නැවත හිතියෝදලා තියෙනවා. ඒක ඉතින් අමතක කරලා නැහැ. ඊට පස්සේ උදේ නැගිටින්නේ ඊවහකේ පැතිරිච්ච මහා අවුලක් සහිත. ඉතින් මේ ටික මේ නිකන් හුදු ප්‍රපංචකලයට දැන නැති තැනක ප්‍රපංච කිරීමක් කියලා අර සූතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවනම් එයා එව්වා විඥාණයට හසු වෙච්ච නැති දෙයක්සේ සලකලා නොදැක්ක දෙයක්සේ සලකලා නෑහිච්ච දෙයක්සේ සලකලා කටයුතු කරනවා මිස ඊගාමට එන මේ රූප බලන සද්ධාන ගඳ බලන රස බලන වගේ ස්පර්ශයක් ඇති වෙලාවල් වලට අර දැකපු හීනේ විස්තර වලින් මේක මුසු කරගෙන අවුල් කරගෙන ජරා කරන්නේ නැහැ ඒක නිසා අපි දැකපු හීනය දැකපු හීනයක් බව දැනගන්නවා නම් මේ කොට්ටිස ස්වාමී කොච්චාය ස්වාමීගේ කතාවෙන් ඒවා ප්‍රපංච කළ යුතු නැති බව මම නැවත නැවත මට හිතේ දාන්න නරකයි. එතකොට මේ ඊගාවට එන දෙන චිත්තක්ෂණයත් පුදුම විදිහට අවුල් වෙනවා. ඒ නිසා හීනයකදී අපිට මේක දැක ගන්න පුළුවන්. අපිට නැත්තම් සංසන්දනාත්මකව. ඊට පස්සේ මිරිඟුවක් බලනකොට මිරිඟුවක් ඈතදී පේනකොට පේන්නේ ජල තරංගයක් වාගේ, දිය කඩක් වාගේ. නමුත් ඇත්තටම එතන තියෙන උණුසුම් වාතයක්. වතුර යන්නේ පැත්ත. නමුත් මේක වාතයේ උණුසුම් වාතයේ තියෙන මේ කම්පන චංචල ගතිය ජල තරංගයක් වශයෙන් පෙන්වන මේ මිරිඟුව ජල කඩක් කියලා හඳුනා ගත්තොත් ඒ සතා කොච්චරයකට මහන්සි වෙනවද ඇඟේ තියෙන දාඩිය ටිකක් යනකන් දුවලා මැරලා වැටෙනවා. කොච්චර දිව්වත් මිරිඟුට ළඟා වෙන්න බෑ. දුවන දුවන වෙනකෝ දුවනවා. ඉතින් ඒ වගේ එක් මායාවක් හීනයක් නැත්නම් මේ මිරිඟුවක් කියලා හිතුවොත් අපි මේ ඇහැට මුලිච්ච වෙච්චි භූතය භූතතෝ දක්පච්චති කියන විදිහට යථා භූතය නැත්නම් හේතුඵලයෙන් හටගත්ත දේ හේතුඵලයෙන් දකින දේ ඉක්මවලා කොච්චරක් හීන නිසා දුක් කරදර ගන්නවද කොච්චරක් මිරිඟු නිසා හිත කරදර ගන්නවද කොච්චර මායාවල් නිසා හිත කරදර ගන්නවද ඒ ගානට බුදුචානන්සේ දාලා තිනවා මදයත් ප්‍රමාදයත් අපි බිව්වට පස්සේ නැත්තම් මත් උනාට පස්සේ එයාට ඒ ප්‍රകൃතිය විකෘති වෙලා පේනවා ඊට පස්සේ මේ පුද්ගලයා ඒ තමන් දකින දේ ප්‍රകൃති වශයෙන් සලකගෙන ඉතින් ලෝකයේ හොඳටම ආමනේක විදිහට හැසිරෙනවා. ඒක මදේ හැටි ඒකමයි බුදුහාරු දකින ප්‍රමාදේ කියලා දෙයක් ඇති වෙනකොටම බලන්නේ නැතුව ටික වෙලාවක් යනකොට ඒක වෙන දෙයක් වඩටපත් වෙලා. ඒ දේ ඉස්සලා එකමයි කියලා හිතිල්ලෙන් ගත්ත ඥානයක් තමයි මේ භෞතික ලෝකේ ඥානෙ. කිසිම කෙනෙක් අප්‍රමාදීව බලන්නේ ඇති වෙච්ච දේ බලන්නේ. ඇති වෙච්ච දේ බලලා ඒකයේ මුල් වස්තුව කියලා දැඩි විශ්වාසයකින් අර පිළුණු වෙච්ච දේ නැවුම් දේ වශයෙන් ඉදිරිපත් කරන අදහස් තමයි මේ ලෝක මතවාද කියන්නේ. කිසිම කෙනෙක් හට ගන්න වෙලාවෙ දැකලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මද, මේ ප්‍රමාද, මේ මිරිඟු, මේ සිහින, මේ මායා අපේ ජීවිතේ කොච්චර මේ මානසිකාර පවත්තන්න මඤ්ඤණා කරන්න එහෙම නැත්නම් ප්‍රපංච කරන්න පාවිච්චි කරනවද කියලා බැලුවොත් අපි ඇති දේ ඇති හැටියට දැකලා ඒක පිළිබඳ ප්‍රකාශ කරන මතත් එක්ක මේ විකෘතිය දැකලා ප්‍රකාශ කරන මතත් එක්ක බලනකොට අසෘතවත් පුසඥය උද්දී ඉඳලා හැඳ වෙනකන් කතා කරන්නේ කවදාවත් දැක්කේ නැති අහපු නැති විකෘතියක් අල්ලගෙන එයාට දැනගන්න පුළුවන් නම් ප්‍රകൃතියේ හරියට දැකපු දේ ගහපා දෙන්න දෙයක් නැහැ. කාටවත් මවාපාන දෙයක් නැහැ. අතිශෝක්ති කරන දෙයක් නැහැ. ඒක ඒක විසින් ඒකේ සත්‍ය ප්‍රකාශ කරනවා. යම් විදියකට ඇත්ත නැත්ත වෙලා දැක්කොත් හීනයක් විදියට දැක්කොත් මිරිඟුවක් විදියට දැක්කොත් මායාවක් මදයක් ප්‍රමාදයක් ඒ කෙනාට ඒක තියෙන පුස්ස නිසාම ඒක හුවා දක්වන්න වෙනවා. ඒක නැවත නැවත කාට හරි එනෑන පෙන්නන්න සිද්ධ වෙනවා. ඒ මොකද යාම දන්නවා මේ ඇත්ත දැකලා නෙමෙයි කතා කරන්නේ. ඒත් ඔය දෙකේ මේ වෙනස එක පැත්තකින් sannivedana බලපානවා. අනිත් පැත්තෙන් මේ මායා මිරිඟු වගේ දේවල් කතා කරන්න යාම නිසා පුදුමාකාර මානසික ආතතියක් ඇති කරනවා පුදුම අසහනයක් ඇති කරනවා මේ දෙක අතර යම් විදිහකට දෙන්නේ අතර ගැටුමක් ඇති වුණොත් අවසානයේ ਸਰවචනසේ සඳහන් කරනවා සත්තා දාන දණ්ඩා දාන කඩු අතර ගන්නවා එහෙම නැත්නම් ආයුධ අතර ගන්නවා මේ මතේ වැරදිලා තියෙන එක්කෙනෙක් දැකලා කතා කරනවා අනිත් එක නොදැන කතා කරනවා දැකලා කතා කරන එක නෑක ප්‍රතිචාර කරන්නේ එහෙම නැත්නම් එයා කියනවා ඔක නැවතරක් බලන්න කියලා මෙතෙන් ඇති වෙන ගැටම කොච්චරද කියනවනම් සත්තාදාන දණ්ඩාදාන දඬු මුගුරු අතර ගන්නවා ආයුධට අතර ගන්නවා කලා විග්‍රහ විවාද ඉතින් කලහ කර ගන්නවා විග්‍රහ කියලා කියන්නේ ගහපාදීම් කරනවා. විවාද කරනවා. තුන් තුන් තෝතෝ කියන පටන් ගන්නවා. පේසුඤ්ඤං මේ හිස් වචන කතා කරන පටන් අර ගන්නවා. මුදාවාදං ලෝකේ පවතින පුළුවන් සියරම කෙලෙස් ඇති වෙනවා. කිසිම පදනමක් නැතුව පටන් ගන්න. ඇත්ත ඇත්තටි දන්න කෙනා එයා කැමති නෑ මේක එක්කනා කියන වල් පල්ල හැලියට හැම්කම් දෙන්න. එයාට කියනවා කරුණා කරලා ඔක නැවසරක් බල්ලා කියන්නේ කියලා. අර එයා කියනවා නෑ නෑ මම මේ දැකලා කියන්නේ. මම මේ දැකලා කියන්නේ. මේක අහපන්. ඉතින් එන මට අහන්න බෑ. ඉතින් දන්නු. මේක තමයි ලෝකේ පුරාම තියෙන සත්තාදාන, දණ්ඩාදාන, කලහ විග්‍රහ විවාද, පේසුඤ්ඤ තුවන් තුම් මුසාවාද අනේකාපාපකා කුසල ධම්ම. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම මේ හතර ආර්ය සත්‍යය චතුරාර්ය සත්‍යය ද්වාදසාකාරයේ විදිහට සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය විදිහට ද්වාදසාකාරයේ විදිහට දකින්නකම් නේවතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ තස්සමනස බ්‍රාහ්මනියා පජාය සදේවමනුස්සාය ලෝකේ අහා මම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත දැක්කයි කියලා කිව්වේ නෑ මොකද මම දැක්කේ නැති නිසා. ඒ තාක්කල් ප්‍රකාශයක් කරේ නෑ. යම් දවසක මම චතුරාර්ය සත්‍ය දොළොස් ආකාරයට දැක්කනම් දැන් මම කියන මම දැක්කයි කියලා. ආන්නේ දර්ශනේ නැති නිසා අපි මේ භාගෙට දැකලා ඒ දැකපු දේ ඇත්තකරනද එහෙම නැත්නම් ඒක ඌණ පූර්ණය කරන්න අපි මේ ගහපාදන එක තමයි පේසුඤ්ඤ කියන්නේ හිස් වචන කතා කරනවා කියන්නේ. බොරු කියනවා. මම අපහැම් කරනවා. පරුස වචන කතා කරනවා. ඒක නිසා අපි හිතමු යම් කිසි කෙනෙක් ඇත්තටම දැකලා කතා කරයි කියලා. නැත්නම් ස්පර්ශයක් ඇතුව කතා කරයි කියලා. නමුත් එයාට එතෙන්ට යනකම් තීරුම් ගන්නවනම් මම මේ කතා කරන්නේ අද්දුරු දේ, ප්‍රත්‍යක්ෂ දේ කියලා. අද්දුරු ප්‍රත්‍යක්ෂයක් Tamanට ලැබෙන්නේ සංඥා වේදනා සංඥා වේදනා සංඛාර වලින් පෙරිලා බව තේරුම් ගන්නද ඒක වෙනමම කතාවක්. Taman අත්දැක්කත් දැකපු දේත් ස්පර්ශ කරපු දේත් ස්පර්ශ කරන්නේ ස්පර්ශයට කලින් වේදනා සංඥා සංඛාර ඇති කරලා ඒ නිසා මම දකින දේත් ඇත්තටම තියනවාද තියෙන දේ මට පේනවද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් විපස්සනා යෝගාවචරයට. මොකද එයා දන්න ඕනම දෙයක් දිගට බලා ඉන්නකොට ඒක වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේ දකින්නේ දේ ඉත්‍ත්‍යාවද්ද පුරුෂේද්ද සුබද අසුබද සාධාරණද අසාධාරණද ධාර්මික අධාර්මිකද කියලා හදිස්සිය පැනලා තීන්දුව කළොත් අපි බොහෝ විට දැකපු දේ වෙනුවට වඩා තමන්ගේ මතයක් මතියක් මම ආයනයක් දෘෂ්ටියක් හෙලි කරන්න හදනවා. යාට ඉවසීමක් නැහැ. ඒක නැවත දකින්න. දැක්කනම් පෙනෙයි මම කිව්වට වැඩිය හොඳයි නොකිය හිටියානම් මොකද බලන්න බලන්න බලන්න මම මේ ප්‍රකාශ කරන්න හදන දේ ඇති තරම් සාක්ෂි නැතුවයි මම මේ ප්‍රකාශ කරන්න හදන්නේ කියලා. ඒ වෙනුවට ප්‍රකාශ කිරීම පැත්තකට දාලා සාක්ෂි වැඩි කරගන්නවා නම් නිරීක්ෂණය වැඩි කරගන්නවා නම් ඒකට විපස්සනා කියලා කියනවා. ඉතින් මේ ඒතියෙද්දි මේ දකින භාගයට දකින දේ අර ආවෙක් තල් ගහක් යට බුදියන් ඉන්නකොට වැරදි තල්ලක් උඩ අත්තක් උඩට බෙලිගිරියක් වැටිච්චාම ඌ ඇත්තටම ප්‍රත්‍යක්ෂයක් නැතුව නෙවෙයි කෑ ගහන්නේ. දුවන්නේ ඌට ඌට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඌ කියනවා අහස කඩා වැටෙනවා කියලා ඌගේ ඥානය හැටියට. ඉතින් දුවන එක ආව දුවනකොට මිමින් අහනවා මොකද මචං මේ හදිසිය කැලේ කඩන්නේ කතා කර කරවත් ඉන්න වෙලාවක් නැහැ. අහස පැත්තේ අහස කඩා වැටෙනවා බලන්නත් බයයි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් මීමන්ව විශ්වාස කරනවා ඉතින් අහවට බොරු කියන්න ඕනේ නැහැ මොකද ඊගාට ඡන්ද ඉල්ලන්න යන එක නෙමෙයිනේ ඊට පස්සේ මීමන් අපිට පස්සේ ඉත්තයි ඇවිල්ලා අහනවා මොකද මචන් දුවන්නේ ඊට පස්සේ කියනවා මේ අහස් කඩා වැටෙනවා මේ මෙයා දැක්ක මේ මේ දැකලා තියෙන කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ යන් ඊට පස්සේ මුළු කැඩේම කඩාගෙන දూరుවනේ ඒ හාව දැකපුතේ බොරු නෙවෙයිනේ හැබැයි හාව හරියට බලලා නෙවෙයි දුවන්නේ හීනෙන් බය වෙලා අද මේ ලෝකයේ තියෙන හැම මතවාදයක්ම මේ දකපු හීනෙන් බය වෙලා කරන මතවාද. එක්කෙනෙකුටවත් කොන්දපණ නැහැ. ආපහු ගිහලා බලන්න මේක. මොකද මේ භූමියට යන්නත් බයයි. බුදු අම්මේ දැන් අහර කඩා වැටුනොත් එහෙම ඉක්මනට යන්නයි හදන්නේ. ඉතින් ඒ දර්ශනයට කියනවා සුනක දර්ශනය කියලා. බුදුචානන්සේ පෙන්නනවා සීය දර්ශනය කියලා එකක්. සිංහයා වගේ ආයපලයක් වෙච්ච තැනට එක්කිනෙකුටවත් යන්න බෑ. කිසි කෙනෙක් කැමති නෑ ඔය නඩු කතා කරන කට්ටිය ඇති වෙච්ච දේ දකින්න. ඒගොල්ල මේ කොහෙන්ද කොහෙන්ද ඇයිදිරක් එකතු කරගෙන හදාගත්ත කතාවක තමයි ඔය ප්‍රපංච කරන්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ එකක්. Taman කතා කරන දේ දන්න දෙයක් කතා කරන්න. දැන් නැත්තම් දන්නේ නැහැ කියන්නේ. ඒකේ කිසිම දෝෂයක් නැහැ. අපි මේ සියල්ල දන්නා වගේ සියල්ල දක්නා වගේ කතා කරන්න ගියාම ඒකට තියෙන භයානක දේ තමයි ලෝකේ ඇවිල්ලා යාට ආරූඪ කරන ඕව ඔයා දේව පුත්‍රෙක් තමයි රහතන් වහන්සේ තමයි කියලා ආරූඪ කරාට පස්සේ ආර්යකා කනවා සීමාවක් නැතුව. ඒ කෑම කන්නේ වට කරගෙන ඉන්න කට්ටිය ගන්න බීඩිය හැටියට තමයි. ඒ නිසා බීඩිය ගහන්නත් එපා මේ මේ ලණුව කන්නත් එපා. ඒකට අපි කියන යෝගාවචරයක් වෙන්නේ කියලා. ඒකට කියන භික්ෂුවක් වෙන්නේ කියලා. භ්‍රමචාරී වෙන්නේ කියන එක පොඩ්ඩක් ඉන්න මම බල්ලා කියන්න. ඒ ඒ කවුරු හරි පචයක් කිව්වට පස්සේ ඒ පචේ වටේ කට්ටියක් හැදෙනවා. අනේ කට්ටියේ වචේ කියන එක නා උඩ තියලා ඒ යන සියල්ලම ඔය සූරංගම සූත්‍රයේ සංඥාව විපල්ලාස වෙන හැටි කියනකොට ජවනිකා 10කින් පෙන්නනවා එක්කෙනෙක්වත් නැ බේරෙන්නේ ඒ තරමටම මිනිස්සුયો අරයට මෙහා පිට කතනවා මෙහා අරයගේ පිට කතනවා. පිට කතා ගැනීමක් තියෙනවා. මේක දිහා බලන්නත් බයයි මොකද ඒගොල්ලෝ හරි තෙදවත්ත මිනිස්සු වගේ විදිහට සංවිධානය වෙච්ච මිනිස්සු විදිහට කටයුතු කරන්නේ. නම ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඉස්සරලාම තමයි හිතාමතා බොරු කියමන හිස්වචන කතා කිරීම ශික්ෂණීය මාර්ගේ නතර කරන්න. පුළුවන් තරම් කතාව අඩු කරන්න මොකද අපේ සංසාර ගැටේ තන්නේ කරමු තියෙන කතාව. ක්‍රියාවල නැහැ. මොකද අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්තු මරමින් ඉන්න බෑ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හොරකම් කරමින් ඉන්නත් බෑ. කාමීත්‍යචාරය කරමින් ඉන්නත් බෑ. හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කර කර ඉන්න පුළුවන්. මෙතන තමයි ගැටේ තියෙන්නේ. අනිත් එක මානසින් සිටින අකුසල කර්මත් එච්චර බරපතල නැහැ. මේ නිසා තිරිසනුන්ට වැඩිය මිනිස්සු අපායට යන වැඩි. මොකද කතා කරන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි. ඒ කතා කරන්න පුළුවන් ගතිය පාවිච්චි කරන්නෙම කවදාකවත් Tamange සුභ සිද්ධියට නෙවෙයි, දන්න දෙයකට නෙවෙයි, කොහෙන්දෝ ණයට ගත්ත කරුණු වගේක්. එක්ක සුතමේ ඥානෙම, චින්තාමේ ඥාන. මගේ එකටත් වැඩි ඉස්සරහින් කියලා කතා කරනකොට ඒවට කියනවා අනරිය වෝහාර කියලා. ඒ නිසා අපි හිතමු දවසක අපි හිතාගත්තා සතුම් මැරීම නොකරනද පොඩි කාලයකට අදිෂ්ඨාන කරගන්න. කායික දුස්චරිත වචී ඒ කියන්නේ හතු මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය ඊට පස්සේ හිතා ගන්න කතා කරන්නේත් නැහැ වචන කතා කරන්නේත් නැහැ කරලා මොකක් හරි ඇති වෙන දෙයක් ඇති වෙන හැටියට බලන්න ප්‍රകൃතියක් අරගෙන මනෝ විකාරයක් නෙවෙයි අර වගේ හීනයක් ගන්න යන්නත් එපා බීලා හම්බෙච්ච දෙයක් ගන්න යන්නත් එපා කවුරු හරි දීපු ලණුවක් ගන්නත් බෑ හුස්ම කියන්නේ ප්‍රകൃතියක් ඉඳගෙන ඉන්න ඉරියව කියන්නේ ප්‍රകൃතිය. මේක දිහා බලන්න. ඉස්සල්ලා ඉස්සල්ලා මේ ශරීරයේ දිහා පේන පෙනිල්ල ලබන ස්පර්ශය ඒකාන්තයෙන්ම වේදනා සංඥා චේතනා හරහා පිටලා ඉන්නේ. ඒක නිසා ස්පර්ශය ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි මේ ස්පර්ශය නැවත බලන්න. බලනකොට බලනකොට බලනකොට ඒක අර කෙලෙස් බරිත හිතකින් බලනවට වඩා අඩුම ගානේ සීලය මේ කාය වචී දුස්චරිත අයින් කරලා බලන හිතෙන් මේක නැවත නැවත බැලීම නැත්නම් අනු අනුපස්සනාව නැත්නම් විපස්සනා කරනකොට මේ කය කියන එක පවා නැවත නැවත බලනකොට ඒකේ ලිංග ආකාර නිමිති උද්දේශ වෙනස් වෙන්න පටන් ගන්නවා. ආසල් ප්‍රසවාසය අරගෙන බැලුවත් අපිට ඒක බලන්න බැරිකම තියෙන්නේ අපි හිතමු මොනම ක්‍රමයකට හරි ආශ්‍රව ප්‍රසවාස බලපණ ඉන්නවයි කියලා. ඒතර පේනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. එතකොට ඒක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති වෙනවා. දිගේ එක කෙටි වෙනවා. ඒක මේ කවුරුත් කරන එකක් නෙවෙයි. ඉතින් අපිව දිග කෙටි බව දන්නේ නැතුව හුස්ම දිගමයි කියලා කියන්න ගියා නම් අසම්පූර්ණ නිරීක්ෂණයක් නේතන තියෙන්නේ. දිගට බලන්න කියලා. බලාන බලාන යනකොට පස්සම්බයං කාය සංකාරා සබ්බ කාය ප්‍රතිසංවේ. එතකොට පේන්න පටන් ගන්නවා උසුම ගැනීමල අර සක්මනේ ක්‍රියාවලියක් පේනා වගේ එක එක කටයුතු වල වෙනුවට ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ලම පේන්න පටන් ගන්නවා. එතකොට පේනවා අර ඉස්සලා දකපු චිත්‍රය තව චිත්‍රයක්. තව පැති කලක්. මේ විදියට මේ දකින්න දේ ප්‍රකාශ කරන්න යන්නේ නැතුව නැවත නැවත බැලුවොත් මේක සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කෙනාට තේරෙනවා යමක් දෙක බොහෝ වෙලා බලන්න හිටියොත් ඒ දේවිසෙහි තියෙන ආකල්ප දැනුම රූපාන්තරණයකට ලක් වෙනවා. විපරිණාමයකට ලක් වෙනවා. ඒ නිසා කිසිම තැනක ප්‍රකාශයක් කළොත් ඒ ප්‍රකාශය නිසා අර ගලණේ කැඩිලා යනවා. ඒක ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේක නැවත නැවත පරීක්ෂා කරන්න කියලා. අපි හිතමු මේ කෙනා මේ කොට්ටිත කච්චාන සංශ ගේන තැනට බොහොම සූක්ෂමව කිට්ටු කරන්න පුළුවන්. අපි මේ ආස්වාද ප්‍රසවාස බැලීමේ මුවාවෙන් නැත්නම් මේ කය බැලීමේ මුවාවෙන් ඇස් දෙක නෙවෙයිනේ බලන්නේ. ඇහෙන් එන සංඥා නැති කරන්න නැත්නම් චක්කු ප්‍රසාදේ తాවකාලිකව වසාලන්න ඇස් වසා ගන්න ඉවිස ගන්න. ඊට පස්සේ සෝතප්‍රසාදයේ තියෙන සද්ද නැති තැනකට පුළුවන් නම් යනවා. නැත්තම් ඒකෙන් පුළුවන් තරම් හිත බේර ගන්නවා. ඉතින් ගාහණය නැත්තම් ගඳ සුවඳ සහ දිව එච්චර අපිට කරදර කරන්නේ නැහැ. පරියන්කේ ඉන්න වෙලාවක කයේ ඇති වෙන මේ අනායාසයෙන් සිදුවෙන හුස්ම දකින්න නම් ආයාසයෙන් කරන ක්‍රියා නැතර කරන්න. ආයසෙන් කරාති කරන ක්‍රියාවම ගොරෝසුයි. එතකොට අනායාසින් එක්ක මම වෙමි කියලා ඉඳගෙන ඉන්නේක හෝ ආස්වාද ප්‍රසවාසය පේනවා. ඒ වගේම මනසට එන හිතිවිලි වළක්වන්න බෑ අභිරමණය කරන්න එපා. එච්චරයි. ඒක ඉතින් ඒක එනදී අභිරමණය කරනවා පුළු පුළුවන් වෙලාවෙ ආනාපාන බැලුවයි කියලා. අපි පහුගිය දවස් 4 5 ගත්ත අත්දැකීම් අරගෙන හිටමු. යම් වෙලාවක මේ බලන ආස්වාස ප්‍රස්වාසයේ රූප බැලීම වෙනුවට සද්දැහිම වෙනුවට ගඳ බැලීම වෙනුවට රස බැලීම වෙනුවට හිතනවා වෙනුවට ඉදිරිපත් කරගත්තා වූ මේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමික වෙනස් වීමක් වෙන්න පටන් ගත්තයි කියලා ගොරෝසුවර තිබුණක සියුම් වෙනවා තව ටිකක් සියුම් වුණාට පස්සේ මේ දෙකම එකම නමකට ගැලපෙන්නවා ගැලපෙන්නේ නැතුව වගේ කැඳ හැඳි ගෑවෙනවා කලබල වෙන්නේ නැතුව ගියොත් මේක ගිහිල්ලා ගිහිල්ලා ගෙවුණයි කියලා. එතකොට ඒ පුද්ගලයාට ඇහත් නැහැ, රූපත් නැහැ, චක්කු විඥානයත් නැහැ. කනත් නැහැ, සද්දයක් නැහැ, සෝත විඥානයත් නැහැ. නැහැයක් නැහැ, ගඳවලන්නෙත් නැහැ, ඝාන විඥානයත් නැහැ. දිවත් නැහැ, රසත් නැහැ. ජීවා විඥානයත් දැන් මේ බලන්න හිටියේ කය විතරනේ. ඒකට අර කයත් දැනෙන්නේ නැහැ. කයට හැප්පෙන මේ වායු පොට්ටබ්බ ධාතුවත් නැහැ. අර මෙනෙහි කරමින් තිබුණ හිතත් නැහැ. හිතවිලිත් නැහැ. හිතත් නැහැ ධර්මත් නැහැ. ඒකට යා එනවා තැනකට යම් වෙලාවක මේ ජීවත් වෙනවා gediya පිටින්ම ජීවත් වෙනවා. හැබැයි සලායතනෙම වැඩ කරන්නේ විඥාණය කොහෙන් අල්ලන්න කියලා බලබලා එයා අන්දමන්ද වෙලා ඉන්නවා. ඒකට සද්ද ඇහුනට තිබුණට එයාට පේන්නේ නැහැ. ඒ කියන්නේ සද්ද මුලිච්ච වෙන්නේ නැහැ. ඒ වෙලාවේ සද්ද ඇහෙන්න පුළුවන්. එයාගේ කනට ඒව සම්බන්ධ වෙන්නේ නැහැ. නාසය දිව. ඒතර ආශ්වාස ප්‍රශ්වාසය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක බල බල හිටපේක. හිතවිලිත් නැතුව තියෙනකොට මෙන්න මේ தത്വෙදී ඒ පුද්ගලයා ස්පර්ශය ස්පර්ශ කරන්නේ මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැති වෙලාවට වේදනාවක් තියෙනවා ඒක මේ අදුක්කම සුඛ වගේ වේදනාවක් හැබැයි ඒක එදිනදා ජීවිතෙන් බannකොට සැපද්ද දුකද්ද කියන්න බෑ ඒක අතරමැද තත්ත්වයක් හැබැයි බොහෝ විට නොදන්න කෙනාට පාළු ගතියක් කම්මැලි ගතියක් තනි ගතියක් දැනෙනවා දැනගෙන ගිය සුතවත් ආර්ය ශ්‍රාවකයන් දන්නවා මේ තමයි වේදනාව දැන් වේදනාව විඳින්න නැති වෙලාවට ඇවිල්ලා එතකොට සංඥාවට සංජානනය පුදුමාකාර අපහසුතාවයකට පත් වෙනවා එක්ක මෙයා කියනවා මේක නිින්දක් කියලා එහෙම නැත්නම් පදාස පිටින් අහුවෙනවා මතක නැහැ. මොනවා වුණාද මතක නැහැ. පාරට අලුතෙන් සංඥාවක් ආවට පස්සේ තමයි තේරෙන්නේ. ඒක සංඥාවොත් හැඟීමක් ඇති නොකර ගන්න තැනට යනවා. එතකොට ඒ ඒ ඒ ගත කරපු කාලේ කිසිම මේ ප්‍රපංචකරණයක් කෙලෙසිය වහයමක් පැතර යාමක් නැහැ. හැබැයි මේ මනුස්සයා සන්නිකරම ජීවත් වෙද්දී මේ භවයදීම මේ කියන Nirodhayak අත්දකින්න පුළුවන්. නමුත් මේ Nirodhaය ඒ පුද්ගලයා අගය කරයිද එහෙම නැත්නම් ඒකට බයක් ඇති කරයිද ඒක කම්මැලිකමක් නීසකමක් ගනීද කියන එක කාටවත් විශ්වාස කරන්න බෑ. ඒක පින් ඇති කෙනා මේක දැන ගන්නවා භාවනා ප්‍රතිපදාව නිසා කෙලස් කැපීමක් කියලා. ඔපින් නැති කෙනා මට නිින්දක් වගේ ගියා මේක නිින්දක්ද දන්නේ නැහැ මොකද මම කරන්න ඕන කැස්සිලා අවදි වුණා මම දැන් මොකද කරන්න ඕන කියලා යාට මේක බරපතල ප්‍රශ්නයක් ඉතින් ඒක පිළිබඳව කතා කරනකොට මේ කච්චායන හාමුදුරුවම සාරිපුත්‍ර සාන්ති හම්බෙලා අහනවා යම් කොට්ටිත ස්වාමීන් වහන්සේ කච්චායන සංසාර මේකට වෙනම සූත්‍රයක්. ඒකෙදි කියනවා යම් වෙලාවක ඇවැත්නි මේ පස්ස ආයතන හයම නතර වෙච්ච වෙලාවක චන්න පස්සානං පස්ස ආයතනන අශේෂ විරාග නිරෝධෝ දැන් රූපත් නැහැ ඇහි කතාවකුත් නැහැ හද්දත් නැහැ කනේ කතාවකුත් නැහැ නැහැයක් ගඳක් කතාවක් නැහැ දිවක් රසාවක් කතාවක් නැහැ ශරීරයක් සහ වායෝ පොට්ටබ්බ ධාතු කතාවකුත් නැහැ මනසක් සහ හිතවිලිත් නැහැ මෙන්න මේ වගේ වෙච්ච වෙලාවක තවත් මොනවද මේක යට තියනවාද කියලා අහනවා ඒ ඔක්කොම නැති වෙලාවේ අතඤ්ඤං කිංචි මේ දැන් හයක අඩු කරලා පස්සේ යමක් දැන් මෙතන තියනවාද කියලා කොටි ශාංශය අහනවා. ඒතර සාරිපුත් ශාංශ කියන එහෙම කියන්නේ පායි සුතුම් කියලා කියනවා. එතකොට අහනවා දැන් මේ චන්නානම් පස්සායතනානම් අතීක අතීත විදාග නිරෝධය අතඤ්ඤ නැත්ති. එහෙනම් මොනවාක්වත් නැද්ද මෙතන කියලා අහනවා. ඒතොර කියනවා එහෙම කියන්න එපා ඒසුතු. එහෙනම් මෙතන ඇත්තේත් නැති නැත්තේත් නැති එකක්ද කියලා. එහෙම කියන්න එපා ඒසුතු කියනවා. ඒතොර කියනවා ඇතිත් නැති කියලා අහලා පස්සේ කියනවා ඇත්තේත් නැති නැත්තේත් නැද්ද කියලා. එහෙම කියන්න එපයි කියනවා. ඉතින් අර ආමඳුරෝ කියනවා කොට්ටිත ආමඳුරෝ අවතරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පස ආයතන හයම සංජුනන පස්සේ ඇත්තේද කියලා අහනකොටත් කියන්න එපයි කියනවා. නැත්තේද කියලා අහනොත් කියන්න එපයි කියනවා. ඇත්තේ නැත්තේ කියන කරත් එපයි කියනවා. ඇත්තේ නැති නැත්තේ නැති தත්ත්වය තියෙනකොට ඒත් එපයි කියන ඉතින් මම කොහොමද මේක තේමෙන්නේ මේ දෙපළේ තේරුම් ගන්න කොහොමද කියලා. ඒසකට සාරිපුත්‍ර සාංශ කියනවා මේ පස ආයතන හයම සංසිද්ධ වෙලාවේ යමක් ඇත්තේ කියන්නේ නම් ප්‍රපංච නොකළ යුතු තැනක කරන ප්‍රපංචක් මේ. පසායතන සංසුනන පස්සේ යමක් නැත්තේය කියනවනම් ප්‍රපංච නොකළ යුත්තනක කරන ප්‍රපංචයක් මේ. ඇති නැති දෙකම කියනවනම් ප්‍රපංච නොකළ යුත්තනක කරන ප්‍රපංචයක් මේ. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියනවනම් ප්‍රපංච කළ යුතු නැති තැනක කරන ප්‍රපංචයක්. යම් තැනක ආයෂ්මතුනේ මේ සලායතනේ නිරෝධ වුණා නම් එතන ප්‍රපංච නැහැ. ප්‍රපංච නැත්තම් එතන සලායතන නෑ. නමුත් අපේ හිත බලන්න ඒ තියේදි මුක්කක් හරි අරගෙන පටලවන හැටි. මොකක් හරි ගෙත්තමක් දාන හැටි. මොකක් හරි ප්‍රබන්ධයක් කරන හැටි. මොකක් හරි හේවා ගන්න හැටි. ඉතින් මේක තමයි පෘථජ්ජනයා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඉතින් මනුස්සයා මේ භාවනා කරලා මේ සියුම් තැනට ගියත් ප්‍රපංචක නොකළ යුතුනක ප්‍රපංච කරනවා නම් එදිනෙදා ජීවිතයේ ලැබිච්ච තමන්ගේ කයට හම්බෙච්ච අත්දැකීමක් ලැබලා ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක මගේ ආත්මය කරන තව කාට හරි ගහපා දෙන්න ගිහිල්ලා ඒ දෙන්න අතර ඇති වෙන මේ sannivedana ප්‍රශ්නය කොච්චර විලල් වෙලා තියෙනවද කියලා හිතන්න ලෝකේ අතින්ද ගිය කෙනාට ප්‍රපංච නොකළු විදක ප්‍රපංච කරලා අර පෑදීදී බොරදී කර ගන්නවා යා. ඒ අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවා. ඒක තමයි මේ ප්‍රපංච වල තියෙන විලජ්ජනිත ගතිය. ඒක නිසා ඒ දේ දැක්කේ නැති රක් විදියට ඒ සැක කරන ගතිය දැක්කේ නැති අහපු නැති ගන්ධ රස බලපු නැති දෙයක් විදියට පැත්තකට කරන්න පුළුවන් නම් ඒ ගුණය අර අතෙන්න භාවනා කරනවා වගේම ප්‍රපංච නකොලේ තනක ප්‍රපංච කිරීමට යාට ආభాෂයක් අල්ලතුව තියෙන්න ඕන නැත්නම් අතෙන්න ගිහිල්ලා මේක ගැන වාද කර කර මොකද්ද මේ උනේ කියලා කතා කර කර ඉන්නවා එහෙව් එකේ අපි එදිනදා දැකපු දෙයක් ගැන හිතනද අපි දැක්ක තමයි අපි හැම වෙලාවෙම දැකලා තියෙන්නේ මතු වුණාට පස්සේ එකක්. අපි දැකලා තියෙන්නේ බැඳගත්ත වෙස්. වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. ඕනම තැනක වේශයක් බැඳලා තමයි පෙන්වන්නේ. අපි ආස්වාසයක් කියලා දකින්නේ මුල පන්නපු තැන. ආස්වාසිය මුල දකින්නේ අපි කවදාකවත් දකින්නේ නැහැ. ඒ නිසා අපිට ආස්වාසේ අග දකින්නත් බෑ මොකද අපි දකින්නේ මේ අයිස්බර්ග් එකේ උඩ කොන විතරයි. මුල පේන්නේ අපට. ඒකෙන් තමයි මේ කතාව යන්නේ. අපි මේ දකින උඩ කෑලි කෑලි වලින් තමයි මේ කතාව යන්නේ. කොණ්ඩ කම් ගෙඩිය කොණ්ඩෙන් යන්නේ කතාව. කැවුම දකින්නේ නැහැ. කැවුම දකින්න නම් අර දකින කොණ්ඩේ එහෙම නැත්නම් මේ ආස්වාසේ දකින්න දැනෙන ගතිය මුළු ආස්වාසයෙන් 10න් එකක් විතරයි කියලා දැනගන්න. නැත්තම් කවදාවත් මේක නැවත බලන්න යන්නේ ආස්වාසය අපිට පේන්නේ tip of the iceberg වගේ. ඒ ආස්වාස කියන ක්‍රියාවලියෙන් 10න් එකක්. දැක්කත් අපි කියමු රද්ද වේදනා හිතවිලි ගිවං කරගෙන ආස්වාසය දක්කයි කියලා කිව්වත් ඒ දකින්නෙත් සංසිද්ධියෙන් 10න් එකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මම සරුවඥයි. මම මේ සියල්ල දැකලා කතා කරන්නේ. ඔබට ආස්වාසයේවත් අඩු ගන්න සියල්ල දැක් ගන්න ඕන නම් දැන් මේ සද්ද පාව දුන්නා නම් වේදනා පාව දුන්නා නිහිති සද්ද රූප ගන්ධ රස පහස අනික් පහසවල් සාහිතිලි පාව දෙලා මේ ආනපන දකින්නවනේ. මුළු හදිම දකින්නවනේ. මේ දකින්නේ 10න් එකයි. අඩ දර්ශනයක් තියෙන තරමට ප්‍රපංච වැඩි. අඩු කලෙසෙලවීම නිසායි අඩු බව වැටේවි කියලා කලියක් තියෙනවා. කලේ අඩු නම් කචකච ගන්න. කැකුණට වේලුණා නම් සටසට ගන්න. කැකුණට පිරලා තියෙනවා නම් සටසට ගන්නෑ. කලේ පිරිලා නම් කචකච ගන්නෑ. මේ කතංගති භාවයේ සාමේ කුකුස එන්නෙම අඩු කලේ. බුදුරජාණන් කියනවා කලේ පුරෝපන්. මේ බලපන් මේ ආස්වාසයේ ඔය ඊට ඉස්සලා කොහේ ඉඳලාද එන්නේ කියලා. ඒක බලන්න දැන් බෑනේ දැන් ගිහිල්ලා ඒක. ඊට පස්සේ ඒක බලන්න. ඊගා එක බලන්න. ඒකට ඉතින් ඊට ඉස්සලා කල්ැතු ආනපානේ ආස්වාසය එනකොටම දැක ගන්නා සුළු ගතිය තමයි සූදානම වෙලා ඉන්නවා කියලා කියන්නේ. අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ. දැන් දැනගන්න ඕනේ මම දැක්කා. මුලිච්ච වුණා දැන් දැක්කේ ප්‍රමාද වෙච්චි ආස්වාසයක්. මම බලනවා ඊගාසරේ ඉස්සරහට ගිහින්. බලනකොට බලනකොට බලනකොට යාර කවදා හරි යාන්තමට පටන් ගන්න තැනට එනකොට පේනවා මට මින් ඉස්සරහා කියලා පෙනෙන්නේ නැතුණාට එතන වැඩක් තියෙනවා හැබැයි සංඥාවට අහුවෙන්නේ නැහැ ස්පර්ශ වෙන්නේ නැහැ විඳින්න බෑ හැබැයි මේ ස්පර්ශ සංඥා විදන මට්ටමට එන්නේ ඉස්සල්ලා විශාල වැඩ පිටිවිලක් මේකේ තියෙනවා ඒක නිසා යා දන්නවා මම දැන් වෙනදාට වැඩිය උංගාවක් ආස්වාසිය අලගිය මුලගිය විස්තර දන්නවා හැබැයි දැන් දන්නවා එදාටත් වැඩිය නොදන්නපත්ත වැඩි බව ආස්වාසිය නොදන්න පැත්ත වැඩි බව දැනගන්නවා. ඒ මොකද සියලු වැඩ බහ තබලා මේ ආනාපානය වුණත් දකින්නකොට දැක්ක කියන්නේ එයා. දකින්න පටන් ගත්තා. මේ මුල තමයි දැක්කේ. අඩු බලාන බලාන බලාන යනකොට කවදා හෝ දකින්න පුළුවන් උපරිමේ දකින්නකොට තේරෙනවා. අපි මේ අවුරුදු කල්ප කෝටි ගණන් හුස්ම ගත්තට කවදාකවත් හුස්ම කියන එකවත් දැකලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒකට වෙලාවකුත් නැහැ. ඒ මදිවට අහල පහල තියෙනවා අතීත වෙච්ච ඒවා හෙට වෙන්න තියෙනවා අරයා මෙයාගේ ඒවා අල්ලගෙන ඒක මේ ප්‍රාණයට සම්බන්ධ නැත්නම් ප්‍රාණ යාමයට සම්බන්ධ හුස්මට වැඩි ලොකු කරගන්න එක තමයි ප්‍රපංච කරනවා කියන්නේ අදාළ අත්‍යන්ත කාරණාව පැත්තක තියලා මේ කොහෙදෝ යන්නේ කියන අපිට කොහොමඩක්වත් සුදුසුකමක් නැති කොහොමඩක්වත් ඇති වෙන්න සාක්ෂි නැති අදාළ නැති එකක් අල්ලගෙන ඒක හැඟුම්බරයි කියලා ඒක මගේ යුතුයකම කියලා මේ කරගෙන යන කතාව තමයි මේ සමාජගත ජීවිතය කියන්නේ. සමාජගත ජීවිතයේ තියෙන්නේම අපි අත දැම්මනම් අත දාන්නේ නොදන්න දෙයකට. දන්න දෙයකට අත දාන්න දෙයක් නැහැ. ඒක අපි අපිට ආය අලුතෙන් පරිේෂණ කරන්න දෙයක් නැහැ. ඒෂනා කියලා කියන්නේ හොයාන යන එක. පරිේෂණා කියලා කියන්නේ ආත්පසින් හොයා යෑම. හොයාගෙන යන්නේ මදිය කාණේ. පිටිච්චක කවදාත් හොයන්නේ නැහැ. බුදුජානක කියන වර්තමාන 100 100ක් පිරලා තියෙන කියලා. ඒ නිසා කවදාත් පරිේෂණය කරන කෙනෙක් වර්තමානයේ හොයන්නේ නැහැ. හෙව්වොත් වලිගය හපාගත්තා වගේ වෙනවා. තියෙන හා පරිේෂණ වෙලා තියෙන වර්තමානයේ මදි. තව අඩුයි. තව ඉස්සරහට හොයන්න. ඒ නිසා මේ පරිේෂණ වලින් හොයන දේවල් පටන් ගන්නකොට මේ මිනිස්සයා අසුතවත් පුතඥයෙක් වෙන්න ඕනේ පරිේෂණයක් කරන්න. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ ආර්ය පරිේෂණයක් දීලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් එක බලපං. බලනකොට උඹට ගොඩාක් පාවා දෙන්න වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පාවා දීලා මේ ආනාපානෙ ඇල්ලුවත් ඒ අල්ලලා අන්තිමටම අඩුම ආනාපානෙ දැක්කත් ඊට ඉස්සරහා තියෙන කොටස් මට සංඥා කරන්න බෑ, මට විඳින්න බෑ, ස්පර්ශ වෙන්නේ. ඒ නිසා මම දකින්නේ හටගත්ත දෙයක්. ඒ නිසා මගේ නිරීක්ෂණය මෙච්චර වෙලා බැලුවත් අංග සම්පූර්ණ නෑ මම මෙතෙක් කතා කරලා තියෙන හටගත්තු දේවල් මිසක් කිසිම දවසක මම හට ගැනීම දැකලා නෑ. ඒකට පුදුම බයක් තියෙනවා. අර හාවා තල්ලාවත් උඩට වැටිච්ච බෙලිගිඩිය දිහා බය නැතුව බලනවා. උඩ බලන්න බෑ. ਉਹ පුදුම මේ බයගුළු සතෙක්. හරිම අහිංසකයි. ඒ නිසා පස්සන බල දුවන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං. මම අනන්ත ಜಾති සංසාරේ හැසිරුණා හම්බුනේ නැහැ. ගහකරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. මේ ගේ හදන එක බලන්න ගියා. යන යන වෙලාවේ හදපු ගයක් හම්බුනේ. අපි අවුරුදු 6 වෙලා මේ මගේ කය කියලා හිතනකොට වැඩේ ගිහිල්ලා ඉවරයි. එතකොට අපි අවබෝධ කරන්නේ මේ අගපසින් අංග සම්පූර්ණ වෙච්ච කයක්. හැබැයි ඊට අවුරුදු ගානකට ඉස්සර තමයි මේක හැදීගෙන ඉන්නේ. ඒ ටික දැක ගැනීමේ ශක්තිය අපෙන් කපා හැරලා තමයි අපිට මේ දැනුම ලැබලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් මේ ගිය හදන වඩුව දැක ගන්න බෑ. ඉතින් බුදුසසුනන්සේ ඒකනේ අවිද්දේ දිගටම බෝසත්න් වහන්සේ නමක් විදියට අනේක જાති සංතරං තන්දා විසං අනිබ්බිදං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා જાති පුනප්පුනා නමුත් උන්වහන්සේ දැනගත්තා මම මේ දැක්කා කියලා කියන්නේ හටගත්ත දෙයක් මිසක්කා හට ගැනීම දැකගන්න කරන්න බෑ ඒ තමයි දැක්කා කියන එක අදහන්න එපා මේක මායාවක් මේක මුලාවක් මේක හීනයක් ඒ නිසා දැක්කේ නැති බව දැන ගැනීම තමයි දැකීමක් වෙන්නේ විද්‍යාවක් වෙන්නේ මම දැක්කේ නැහැ මම දන්නේ නැහැ කියලා දන්නකම ලොකු විද්‍යාවක්. ඒක නිසා විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිපක්ෂ වෙනවා. පටිභාග වෙනවා. මම මේ ප්‍රකාශ කරන දේ ආත්පසීම දන්නවනේ ඒක ප්‍රකාශ කරන දෙයක් නැහැ. ඒක ඒකෙම ඔප්පු කරනවා. මම මේ ගහපා දෙන්නෙම දන්නේ නැති නිසා. මේක දැනගත්තට පස්සේ සන්දහා විසං අනිපිසං ගහකාරන් දිට්ඨෝසි. අවිද්‍යාවක් මෙතන තියෙන හැමතෙට මුල් වෙලා තියෙන නොදැනීමක් මුල් වෙලා තියෙන. ඒකෙන් තමයි මේ සියලු කතන්දර ගෙතෙන්නේ. ඒක නිසා ගහකාරන් දිට්ඨෝසි පුණගේ යන්න කාසි උඹ ගෙවල් හදපන්. මම මගේ කියන්නෙත් නෑ. මම කියන්නෙත් නෑ. මගේ ආත්මය කියන්නෙත් නෑ. මම ඕකට අභිනන්දනය කරන්නෙත් නෑ. අභිවදනය කරන්නෙත් නෑ. ඔකට රිංග ගන්නෙත් නෑ. ඒක ඒ ගේ හදන එක දැකලා දැක්ක නෙමෙයි හදන්න බැරි බව බුදුරජාණන්සේ මුල් අල්ලන්න බැරි බව තේරුම් ගත්ත පස්සේ සාකාරං දිට්ඨසේ පුන ගයන්න කාසේ සබ්බාතේ පහතුකා භග්ගා ගහකොටා විසංකිතා ඌ හදන හදන හැම ගයකම කැණි මණ්ඩල පරාල මම කිසිම අගයකට ලක් නොකිරීමෙන් ඒක නිකම්ම නිකම් පුසලයි විසංඛාර ගතං චිත්තයි ඔක්කොම වෙන්නේ සංස්කාර කරන්න. මේ හම්බ වෙච්ච මේ <clears throat> මගදී හම්බ වෙච්ච මේ දේ අල්ලාගෙන මේකට ආලවට්ටම් කරන්න යන්නේ මේක මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ. නිසා මම මේක සංස්කරණය කරන්නේ විසංඛාරගත වුණා. විසංඛාරගතං චිත්තං තණ්හාණං කායමජ්ජගාමේ ලැබිච්ච ගේවත් මම කියන්නේ තෘෂ්ණා කරන්න බෑ මොකද පටන් ගන්න තියෙන අවිද්‍යාවයි. ඒ වගේ ආස්වාස ප්‍රසවාසයේ යම් කිසි කෙනෙක් බලාන ගියා නම් මුලට එයාට තේරෙන්න පටන් අර ගන්නවා අපේ මේ තියෙන ඉන්ද්‍රිය සංජානනයට ආස්වාසයේ මුල බලන්න බෑ. අපේ ඉඳුරන්ඩ ස්පර්ශ කර හැකි ගොරෝසු මට්ටමක් තියෙනවා. අපි දන්නවා ශබ්ද තරංග යමක් තියෙනවා අපිට ඇහෙන්නේ වවුලට ඇහෙනවා. වවුල ඒක සම්පූර්ණ ගමන යන්නේ එකෙන්. ඒක නිසා අපි සද්ද තරංග පැත්තෙන් බලනකොට නෑ කියන්න බෑ හැබැයි අපිට ගෝචර නෑ. ඒ වගේම අපි ගිහලා එක්ස්රේ මැෂින් එකක් උඩ ඉස්සරහට ගත්තාම ඒ ඒ ආලෝකය පේන්නේ නෑ අපිට. නමුත් ඒකට ඇට විනිවිද යන්න පුළුවන්. නෑ කියන්න බෑ. ඒ නිසා අපි දන්නේ විබ්ජෝර් විතරයි. violet blue ඒ ටික දන්නවා බුදුජානක මුළු පදාසෙම දැක්කට පස්සේ කියනවා ඔබ මේ දැක්ක කියන කොටස මෙච්චර නම් උවිත කණින් කොච්චර තියනද දිහා පැත්තේ කොච්චර තියනද මේ ඔක්කොම දැක්කනම් මේ වර්ණ සංකල්පයට මෙච්චර දඟලයි. ඒ දන්න එකට දඟලන්නේ පදාසිය දැක්කේ නැති නිසානේ. දැන් විද්‍යාව මේවා ටික ටික දැනගන්න දැනගන්න. ඒ ගොල්ලන්ට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ රූප කියලා අල්ලන කොටස් භෞතික විද්‍යාඥ අල්ලලා තියෙන කොටස සියල්ලෙම 104යි. ඉතුරු 126ම ඩාර්ක් මැටර් 70ක් ඩාර්ක් එනර්ජි. ඒ නිසා මේ රූප ලෝකය ගැන අපි දන්නවයි කියලා කියන තියෙන ටික ඔක්කොම දන්නෙත් නෑ දැනගත්තා 104යි තියෙන්නේ. මේකට අයිතිවාසිකම් කියන කී දෙනෙක් ඉන්නවද බලන්න. පේටන්ට් රෙකෝඩ් කරගෙන මං අරකන හොයාගත්තා මේක හොයාගත්තයි කියලා ලක්ෂයක් ප්‍රශ්න. බුදුරජාණන්සේ 100 100ක් දැකලා මොනවටද පේටන්ට් ක්ලේම් කරන්නේ? ත්‍රිපිටකයේ කිසිම තැනක තියෙනවද හිමිකම් ඇවිදලා තියෙනවා කියලා. එකම පොත ලෝකේ තියෙන සියලුම දැනුම තියෙනවා අයිතිවාසිකමක් නැහැ. ඕන කෙනෙකුට කෝඩ් කරන්න පුළුවන්. බයිබලයේ කෝඩ් කරනවා නම් එව්ව සෙල්ලම් බෑ. එව්ව සම්නිකර හිමිකම් ඇවිල්ලා ඒ නිසා කවුරු හරි යගයක් ආඩම්බරයක් කරනවා නම් පුස්සක් මිසක් ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒ පුස්ස තමයි අද මිනිස්සු මේ ශිෂ්ටාචාරයක් කියලා පෙන්වන්න දෙන්නේ. අපි මේ කියන දියුණු සමාජයේ අපි මේ කියන තාක්ෂණය අපි මේ කියන යටිතල පහසුකම් අපි මේ කියන sannivedanaye හේරම හුවා දක්වන්න හදන්නේ යථාර්ථය නෙමෙයි මම අපෑම කරන්නේ ඒ නිසා ඒක දිගේ යන අපි මිදුමක් පිටිපස්ස යන මුවා වගේ කවදාකවත් එතෙන්ට යන්නේ නැහැ හැබැයි දුවන්න දුවන්න දාඩි දාන ඒකල හතිහිල්ල මැරෙනවා ඒ නිසා අපි දැනගත්ත මේක දුවලා අල්ලන්න බෑ මොකද දුවන දුවන්ට ඒක ඈතට යනවායි කියලා. පේන දේ Tamanට ගෝචර වෙන දේ නැවත නැවත හොයන්න පටන් අරගත්තොත් තේරෙනවා ඉන්ද්‍රියට ගෝචර වෙන දේ මුළු සංසිද්ධියෙන් භාවනා නොකරන එකනට 10යි අහුවෙන්නේ. භෞතික විද්‍යාවේ දැන් ඔප්පු කරලා තියෙන 4යි අහුවෙන්නේ කියලා. ඉන්ද්‍රිය ඥානය දියුණු කරලා ඊටාම සංවේදී කරලා බැලුවොත් එයාට පේනවායි අදිට වැඩිය හටගන්ම අවස්ථාව දැක ගන්න පුළුවන්. නමුත් කවදාකවත් මුල දැක ගන්න බෑ. ඒ දකින දේ ගන්න අපි දැන් ආශ්වාසය එනකොටම ස්පර්ශ කරයි කියලා ප්‍රශ්වාසය එනකොටම ස්පර්ශ කරයි කියලා ඒකත් අපිට ලැබිලා තියෙන වේදනා සංඥා චේතනා වලින් පෙරිලා ප්‍රകൃතිය නෙවෙයි එතකොට දැන් අපි කරන ප්‍රකාශය අපි අවංකවම බලලා කරන ප්‍රකාශය කොච්චරක් අපේ කර්ම ශක්තිය වලට යට වෙලාද තියෙන්නේ කොච්චරක් අපේ ගති පුරුදු වලට ලාත වෙලාද තියෙන්නේ කොච්චරක් අපි පෙන්වන්න හදන මේ න්‍යාය පත්‍රයට යට වෙලා තියෙන්නේ ඒ නිසාද විද්‍යාඥයා කියන සතා 90%ක්ම 99%ක්ම කියනවා ආයුධ නිෂ්පාදනය සඳහා තමයි සම්පූර්ණ ගෙවීමක් කරලා කරන්නේ. හැබැයි එක එකක් දන්නේත් නැහැ මේ කරන පරිේශණ යන්නේ ආයුධ නිෂ්පාදනයට කියලා. මේ තියෙන හැම යටිතල පහසුකමක්ම මේ තියෙන හැම sannivedanayakම ආයුධ නිෂ්පාදනයේ අතුරුඵල. එකක්වත් මේ මානවයාට මේ දැනුම ලබා දෙන්න කරපුවා නෙවෙයි. ඉතින් මේ මේ විදිහට තන්නේ ද්වේෂපද නෙමෙන් ගිහිල්ලා ලැබෙන මේ දේ පාවිච්චි කරලා සැපක් ලැබෙයි කියලා හිතනවා නම් මොන තරම් අවිද්‍යාවක්ද කියලා හිතන මොන තරම් අන්ධ පෘථග්ජනයෙක්ගේ වැඩක්ද කියලා. ඒක නිසා හොයන ඇත්තෝ මේ මොනවටද හොයන්නේ කියලා බැලුවොත් ඒ අද යෙදිලා තියෙන විද්‍යාවේ හැම වෙලාවෙම මානවය පුළුවන් තරම් ඉක්මනින් මේ පොළොවේ තලින් විනාශ කරන්න ඕන උපකරණ හදනවනම් එයා තමයි ලොකුම විද්‍යාඥයා. ඒ නිසා මේ ළඟදී මම දැක්කා කියලා තියෙනවා ඌත් විද්‍යාඥයෙක් තමයි. ඒ වුණාට අයින්ස්ටයින් කියලා තියෙනවා තාක්ෂණය කියලා කියන්නේ මිනිමරු දාමරිකී අතට හම්බෙච්ච පොරොක් වගේ එකක් කියලා. පුළුවන් එකකට පුළුවන් තරම් අනික පැති ගහලා ඌ බලය ගන්නවා මිසක්කා තාක්ෂණික කවදාකවත් මානවයට සමසේ බෙදිලා නැහැ. තාක්ෂණික හැදෙන දැනුම කවදාකවත් සමසේ බෙදෙන්නේ නැහැ. වස්තුව කාදාකත් බෙදෙන්නේ නැහැ. පුදුමාකාර වෙනසක් ඇති කරගෙන ඇති එක නැති එකම අරගෙන කරනවා. ඒක නිසා ඒ වෙනුවට මේ ප්‍රපංචයක් මේක මේකේ තියෙන්නේ මේ මවාපෑමක්. ඒක හොඳටම පේනවා ජනමාධ්‍ය දිහා බලනකොට. ඒකම එකක් තමයි මම මේ දැක්කයි කියලා යමක් කියනවනම් මේ දිවිතානුපස්සනා සූත්‍රයේ උන්වහන්සේ තාමත්ම පැහැදිලිව කියනවා දේශනා කරනවා පෘථග්ජනයා යමක් දැක්කේ කියන්නේ නම් ආර්යයන් වහන්සේට ඇත්තේම නැහැ කියලා. ආර්යයන් වහන්සේට යමක් තියෙනවා නම් ඒක පෘථග්ජනයට ඇත්තේම නැහැ කියලා. බුදුජානක මෙච්චර මේ නිවන ගැන කතා කරනකොට සංඝයා වහන්සේ නමක් ආනසවාංශික කහ පාටද මොන හැඩයේද කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද ඉවර වුනේ තුබන්ත ඔච්චරම හරුවඥයන් කියලා දෙන්නකෝ කියලා. බුදුහාමුදුරුවෝ ගොළු වෙනවා. මොකද මූට ඕනේ ඛණ්ඩ යහම. උක ඉල්ලුවොත් ඉල්ලන්නේ ඛණ්ඩ. නිවනේ ඛණ්ඩ දෙන්නේ නැහැ. ඉතින් උකින තටමල ගත්තයි කියලා මොකටද ඉනම් ගෙදර කියලා මොකද්ද වෙන්නන්නේ දරුවන්ට තනින් කියලා දෙන්න වගේ දෙන්න දෙයක් නැහැ නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙ ඉච්චරම ප්‍රසිද්ධ ආර්යයන් වහන්සේට පවතින නිවනක් කියලා එකක් තියෙනවා. පුතඥයට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති නිසා, එයාගේ ඉන්ද්‍රිය ඥානෙ දෙන්න යන්න බැරි නිසා, එයා පැහැදිලිවම කියනවා තියෙනනම් පෙන්නන්න. ඇඳලා පෙන්නන්න. ගඳෙන් පෙන්නන්න. රසෙන් පෙන්නන්න. හැඩෙන් පෙන්නන්න. කියලා පෙන්නයි. ඉතින් පුතඥාන්සේ දන්නේ නැති එකනා වගේ අතපය වහගෙන කරබන් නිකන් වෙනවා. මොකද පුතඥයත් එක්කම ගහවා දීලා බේරන්න බෑ. දැන් පුතඥය කියලා කියන මෙන්න රත්තරන් මෙන්න බඩු මෙන්න ප්ලැටිනම්, මෙන්න බඩු. බුදුන්සේ මේක දිහා බලනකොට අසුචි පිටකුයි රත්තරන් වලයි මොකද්ද බුදුහාමරණ තියෙන වෙනස. මේ පෘථජ්ජනය පෙන්වන්න හදන දේ තුල ආර්යයන් වහන්සේට ගන්න දෙයක් තියෙනවා. නිසා ද්වේතානුපසන සූත්‍රය කියන තියෙනවා පෘථග්ජනයා යමක් ඇත්තේ කියන්නේ නම් ආර්ය ලෝකේ ඇත්තේම නැත. ආර්ය ලෝකේ යමක් මේ තාන් ගහපා දෙන්න හදනවා නම් පෘථග්ජනගේ එහෙනම් ඉතින් අපිට පේන්න එපාය. අපිට අහුවෙන්න එපාය. අපිට ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේක දිහා බලනකොට අපි මේ බුදුහාමුදුරන්ගෙන් එපිට ගිහිලා කාගේරි දෙයක් අහනකොට කවුරු හරි දෙයක් අගය කරනකොට ඒ මිනිස්යා මේ මොකද්ද මොන න්‍යායපත්‍රයටද යන්නේ කියන එක අපිට වටහා ගන්න බැරි නම් එහෙනම් ඉතින් සදා සොත්ති තමයි. සදා අනාතයි. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍රයෙන් පෙනෙන උඹේ ඇහැට පේන දේවත් අදහන්න එපා. ඒකත් ඊට කලින් සංඥා වේදනා සංස්කාර වලින් පෙරිලා තියෙන්නේ ඒක උනත් දෙසරයක් බලපං තුන් සැරයක් බලපං හතර සැරයක් බලපං කනට ඇහුණට ප්‍රතික්ෂේප කරන්න එපා නෑ වුණා වගේ හිටපන් ඒකට අවශ්‍ය නැක නැවතෙයි ආය කනට එයි එක සැරයක් ඇවිල්ලා ගියා නම් යන්න අරපන් ගඳක් පහසක් දැනුණා නම් ඒකේ සත්‍යය තියෙනවා යා නැවත නැවතෙයි එක සැරයක් ඇවිල්ලා ගියා නම් ගණන් ගන්න එපා ඒ නිසා ඒ විදිහට බලන්න ගියොත් ඒ පුද්ගලයා කොච්චරක් දල වශයෙන් ඉන්ද්‍රිය සංජානනයේ බාර ගන්නවා. හැබැයි ආ දන්නවා ඉන්ද්‍රිය සංජානනය පවා ෂට මායාවී ගතිවලින් යුක්තයි. ඇහැට පේන දේ, දනට ඇහෙන දේ සියල්ලම මට ඕන දේ තමයි මම දකින්නේ. හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. කබර ගෝයා වුණත් තල ගෝයා කරගන්නවා. කණ්ඩ ඕනේ නෑ. ඒක තමයි මේ අද තියෙන ජනමාධ්‍ය. ආයක අද තමයි මේ කරන දේශනවල ඔය දේශපාලන වලින් කරන්න හදන්නේ. මේ මනුස්සයා පිට අපි මේ දේශකයා අදහනවා. යා මේ දැනගෙන කියන්නේ කියලා. සාකල්යෙම නැහැ. එහෙමනම් බුදුජානනාථට මේ විශේෂ කැපිපෙන තනක් අවශ්‍ය නැහැ. ඒක නිසා භාවනා කරන එකට මතක තියාගන්න තියෙන්නේ තමන්ගේ භාවනාවේ අත්දැකීම නොසලකා හැරලා මේ අර මතාන්තර මේ මති මතාන්තර හිතට එන අදහස් එහෙම නැත්නම් මේ හිත දෙන ගොජේ එහෙම නැත්නම් ඊවා යන දේවල් විශ්වාස කරන තාක්කල් ඒ යෝගාවචරය ඒ කියන්නේ එක්කෝ ඉන්දිය සංජානනයේ වදාගෙන එහෙම නැත්නම් චින්තාමේ ඥානයක් සුතමේ ඥානයක් පදාගෙන ඒකක්වත් පත අතාරින්න එපා. හැබැයි ඒක නැවත බැලීම කරනකොට තේරෙන දෙයක් තමයි යමක් පිළිබඳ හරියට දන්නේ එක්කනාට ගහපා දෙන්න දෙයක් නැහැ. ගහපා දෙනවනම් නැවත නැවතත් යමක් ඔප්පු කරන්න හදනවා නම් ඒ කාන්තේ මේක පිටිපස්සේ එජෙන්ඩා එකක් තියෙනවා. න්‍යාය පත්‍රයක් තියෙනවා. අන්නේ න්‍යාය පත්‍රයේ Taman අනුන්ට කතා කරනකොට කොච්චර චපලද කියලා දන්නේ නැත්නම් Taman අනුන්ට කතා කරනකොට කොච්චර වංචනිකද කියලා දන්නේ නැත්නම් Taman අනුන්ට කතා කරනකොට කොච්චර ෂටද කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම අනුන් දෙන කට්ටිය කරනවා. ඒ දෙක එකට එකයි දෙකක් නැහැ. ඒ නිසා ඕන දෙයක් කියන්න Tamanට හිතන දේ කියන්න මේ මට හිතිච්ච දේ. මම මේ වාට බාර ගන්න කියනවත් නේ වාර කැමති නම් බාර ගන්න නැත්තනින් කයි. ඒ නිසා අපිට කිසිසේත්ම තව කෙනෙක් නිවන් දැක්කීමේ අයිතිවාසිකමක් අපිට නැහැ. අඩු ගානේ අපි මේ යන ගමනේ තියෙන මේ තංකර භාවය නැතිකරන්න අපි දැනගන්න ඕනේ මේ ඉඳුරන්වත් අපේ නිවනට හැදිලා නැහැ. ඉඳුරන් හැදිලා තියෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. ඒකේ වෙන මොනම වැඩක්වත් නැහැ. ඒක හැදලා තියෙන જાතිය බෝ කරන්න පොඩි තව අතිරේක කෘත්‍යයක් තියෙනවා අරසාව. මුළු තාක්ෂණයම යන්නේ જાති බෝ කිරීමේ අදහස මත. ඒක අපි දැනගත්තොත් මේ යන්ත්‍රේ මට දීලා තියෙන්නේ මට නිවන් දකින්න නෙවෙයි මා ලව්වා මේ වැඩේ කරවගන්න ඉතින් ඒ නිසා අපි මේ මාර්යාගේ න්‍යාය පත්‍රයට ගිහිල්ලා අපේ දරුවන්ටත් ඒක පුරුදු කරලා පුළු පුළුවන් තරම් මේ කරපල්ලා කියනවාද? එහෙම නැත්නම් මේ මාර්යාගේ න්‍යාය පත්‍රයක්ද කියලා දැනගන්න බුදුරජාණන්සේ ලස්සන වචනයක් කියනවා. ඒක ටිකක් මේ නාස්තික වචනයක් වගේ එහෙම නැත්නම් නැස්චාර්ථ වගේ මේ ලෝක වර්ධනයක් ලෝක වඩක ස්වරූපයක් තියෙනවානේ ලෝකේ සංවර්ධනය කියලා එකක් ලෝකේ ප්‍රගමණය කියලා ලෝක වඩකෝ සුසාන වඩකෝ ඒගොල්ලන්ගේ වැඩෙන්නේ සුසානේ විතරයි. මෙතෙක් ඔය කොච්චර තටමගෙන ගියත් ඒ එක එකටක සත්‍ය අවබෝධය නෑ ඇතකට යනවා බොහෝ කොට මිනිස්සු වදනවා බෝ කරනවා මිනි කනතොල ඒ ස්මාරක ගාන වැඩි වෙනවා. ඔච්චර තමයි ලෝක වඩක් කියන්නේ. ඒ නිසා මේ ලෝක වඩණය කරන කට්ටිය දැකලා අඩු ගානේ මම මේ සැප දෙන්න හදන ඒ කෙනා මොකටද මේ ජීවිතේ පාවිච්චි කරන්නේ? යා මේ සතිය පිණිසද පාවිච්චි කරන්නේ නැත්නම් භාවනා පිණිසද කියලා බලන්නේ නැතුව මේ දරුවා වෙච්ච නිසා, නෑයා වෙච්ච නිසා අපි දෙන්න ගියාට ඒ එකේ කොටුවක්වත් ඒ දර්ශනේ නැත්තම් අපි ගෙවිලා ගෙවිලා රිට්ටයි හැන්දයි වගේ අන්තිමට වේලිලා නැහිනවා. මිටිගු අපිට පස්සේ යන මොෙක් වගේ. ඉතින් ඒ වෙනුවට තමන්ගේ වැඩක් කරන යන කෙනාට කියනවා නෑ නෑ යා හරි ආත්මార్థකාමී. කිසිම කැක්කමක් නෑ. බීරියලියට වේනා ගායනා කරාගේ මොනවක් කර ගණන් ගන්නෑ කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේගේ සරණ විතරයි. වෙන කිසිම කෙනෙක් නෑ අපට. ඒක නිසා මේ ඉන්ද්‍රිය සංජානනය කියන එකට අපි බස්සමු. ඉන්ද්‍රිය සංජානනය කියලා කියන්නේ දැනෙන දේ බාර ගන්නවා. එතෙන්ට යන්න සීලෙ තියෙන්න ඕනේ. හිතමත කරන දේ නතර කරන්න ඕනේ. ඒකට කියන්නේ සම්පජාන කාය සංඛාර, කම්පජාන වචී සංඛාර, සම්පජාන මනෝ සංඛාර නතර කරන්ඩ හිතා ගන්න ඕනේ. ඉඳගත්තර පස්සේ නලියන්නේවා. නලිය වෙනවනම් ඒ කයේ දෝෂයක්. මට ඕනේ නැහැ නලියන්න. දැන් කය තැම්පත් කරන හොඳ පට්ටල විදියට වැඩි වේලාවක් ඊට පස්සේ කය නලියව වර ගණන් ගන්නත් ඒවා. ඒක මම කරන එකක් නෙවෙයිනේ. කය නලියනවා. ඒකට පශ්චාත්තාප වෙන්න බෑ. වචන කතා කරන්න තියා ඇතුළත ඇතුළත කතාවත් අගේ කරන්න බෑ. හැබැයි ඒ වුණාට ඇතුළත කතාව වෙනවා. ඒක ගැන පශ්චාත්තාප වෙන්න බෑ. ඊට පස්සේ වේදනා සංඥා ආනාපානෙ කොච්චර බැස්සුවත් තාම මැරිච්ච නැති බාට වේදනාවක් තියෙනවා. තාම මැරිච්ච නැති බාට සංඥාවක් තියෙනවා. තාම නිින්ද කියලා නැති බවට සංඥාවක් තියෙනවා. තාම නිින්ද කියලා නැති බවට වේදනාවක් තියෙනවා. මම සතියෙන් ඉන්නවා කියන සංඥාවක් තියෙනවා. මම සතියෙන් කියන බවට වේදනාවක් තියෙනවා. ඒක නිසා ඒකට වේදනාව කියන වටිනවද? එහෙම නැත්නම් ඒක වටින්නේ නැද්ද කියන එක අපිට තේරෙනවා චිත්ත සංස්කාර නතර කරත් මොකද්ද යටින් දුවනවා. මේ මට්ටමට යනකම් අඩු කරුවට පස්සේ ඒක අපිට තියෙන්නේ අර හිතාමතා කරන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නෑ. කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත නෑ. හැබැයි අපි ක්‍රියාකාරකම් 100%ක් අඩු කරත් මොකද්ද දුවනවා. මේකට කියනවා භවය කියලා. මේක තියෙනවා. මේ භවය කියන මට්ටමට ආවට පස්සේ පෙර කළ කර්මජව ඍතු ගුණ, ආහාර ගුණ සහ චිත්තජ ශක්ති දුවනු. හැබැයි මේවා මම නෙවෙයි. මම නම් ඉතින් මට නැත කරන්න පුළුවන් වෙන්න බෑ. මේක දිහා බලාගෙන මේ තමයි කර්මජ චිත්තජ උතුජ හේතු. මේවා මගේ පාණයෙන් තොරව තියෙන්නේ. ඇත්තට මේක මට අයිතිත් නෑ. මේක මමත් නෙවෙයි, මගේත් නෙවෙයි. හැබැයි මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් කෙලස් අඩුම මට්ටමේ ඒක දිහා බලාන ඉඳින්න තියෙද්දි තියෙන්නේ ඒ උනත් කොටිසාංශ කියනවා මේකට ආවට පස්සේ තව මොනවද තියනවද කියලා අහනවා. ඒසොල් සාරිපුත්‍රයන් කියලා ප්‍රපංච කරන්න එපා ආයස්මතුන්. ඊට පස්සේ තව මොනවද නැද්ද? ප්‍රපංච කරන්න එපා. තියනවා නැහැ දෙකමද? ප්‍රපංච කරන්න එපා. තියෙත්තේ නැ නැත්තේ නැහැ කියනද? ප්‍රපංච කරන්න එපා. එතෙන්ට ගියාට පස්සේ ප්‍රපංච නොකර ඉන්නවා කියන එකේ ඊටාම ගැඹුරු අර්ථයක් තියෙනවා. භාවනා කරන පළවෙනි දවසේ අපි ඔතෙන්ට යන්නේ නැහැ. ටිටිට එක දෙක නෑ තුන නෑ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ගියාට පස්සේ ඔන්න කට්ටිය ටික ටික ටික ටික ඔතෙන්ට යනවා ගියාට පස්සේ මේ ඉදිරිපත් වෙලා තියෙන එක ප්‍රපංච නොකල යුතු තැන ප්‍රපංච කරනවා කියන එක ඒ යෝගාවචරයට සැකයක් ස්වරූපෙන් මතුවෙනවා අනිශ්චිතතාවයක් ස්වරූපෙන් මතුවෙනවා බයක් ස්වරූපෙන් මතුවෙනවා මේක සුද්ධ කරගෙන ගෙදර යන්න ඕන කියලා වගේ අදහසක් මතුවෙනවා මේක ප්‍රපංචයක් බව තේරෙන්නේ ඒක තේරෙන්න නම් එක්ක සරුවච්චන් වහන්සේ ඒව නැත්තම් ওই සාරිපුත්තු සාංශ වගේ කෙනෙක් කියන්න ඕනේ. ඔතෙන් ගියාට පස්සේ ඔය එන එකක්වත් උඹ නෙවෙයි. මේ ප්‍රපංච එකක්වත් උඹ නෙවෙයි. උඹෙත් නෙවෙයි. උඹේ ආත්මයත් නෙවෙයි. මේක නතර වෙන්නේ ඒ ප්‍රපංච තියෙන එකයි ප්‍රපංච නැති එකයි දෙකටම ගාලල්ලා කියන්න පුරුදුනොත් මේකෙන් තොරන් ගහන්න යන්නේ නැතුව කතන්දර ගොතන්න නැතුව මේකෙන් ප්‍රශ්න ගන්න නැතුව ප්‍රශ්න නැගුවට කමන්නේ ඒක දෝෂයක් නෑ හැබැයි මේ කාදා උත්තර හම්බෙන ප්‍රශ්න නෙවෙයි යම් තැනක සලායතනයන්ගේ පසායතනන්ගේ සංසිධීමක් වුණා නම් ඒතන ප්‍රපංච සංසිධිලා ප්‍රපංච සංසිධනන ආය සලායතන දෙයක් නෑ ඔය එන දේ ඔබේ නෙවෙයි ඒකට උත්තර හොයන්න බෑ ඒක හරියට මේ මේ හම්බෙච්ච නැති බබෙකුට කේන්දරේ හදන්න හදනවා වගේ. දරුවෝ නැති අම්මා කෙනෙක් කිව්වොත් එහෙම මට නම් ළමයි හම්බ වෙන එකක් නැහැ. ඒ වුණාට මට ආසයි මේ දරුවා වෙන බැංක account එක ඔප්පර් කරන්න. ඉතින් බැංක account එක හදන කට්ටිය කියන ඔප්පෙන සාතිකයක් ඕනේ කියලා ඔප්පෙන සාතිකය හදන කට්ටිය කියන නැකතක් ඕනේ කියලා. ඉතින් මට නැකත හදලා දෙන්න බැරිද? මට ඔප්පෙන සාතිකයක් ගන්න පුළුවන්. ඒතර බැංක account හැමෝටම මට සල්ලි ටිකක් දාන්න පුළුවන්. මොකද මේ හම්බෙච්ච නැති බබෙකුට. ඒ වගේ තමයි අතින් ගියාට පස්සේ අපි හම්බෙච්ච චුපපාට පේන්තර හදනවා වගේ මේකම තමයි දවස පුරාම අපි නැවත නැවත යමක් කල්පනා කරන එක කෙලෙස් ගුලියක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නිදාගත්ත වෙලාවේ ඉඳලා හැරෙනකන් කිල කෝටියක් හිණ දකින්නවා. ඕකද මතක තියෙන්නේ අපිට? වැඩියෙන්ම වද දෙන එක මතක තියෙනවා. අපි ඒ තරම්ම ලක්ෂ කෝටි ගණනක් කියන දකින්නවා. ඒව දැක්ක ඉවරයි. මුගක්ම කෙලස් තියෙන එක අරගෙන තැම්පත් කරලා දහක් වේදාගෙන හෙට යනවා ලියාගෙන පේන පේන විස්තර අහන්න හීන විස්තර බලයක් බලාපර ඉතින් මේ මිනිස්සයා දෙනවල අනුව හරියටම හරියන්නේ මම අර මේ නිව්සීලන්ත ගියාට පස්සේ බන්ති ගුණරත්න හම්බුණා බන්ති ජී හරි ෂෝක් එකට යම් පුදුම ඒතකොට එච්චර වයස නෑ. ඒ ස්වාමීන්වහන්සේගේ දේශනාවක් තිබුණා. මට හිතා ගන්න බැරි දෙයක් වුණා. ඊට ඉස්සදාසේ මගේ දේශනාවක් තිබුණා. හැතැම්ම 40ක් ආවා මගේ දේශනය අහන්න. මං පටන් අරගත්තේ මා වැනි බිලින්දා වරවර ළඟට ගඳා දුක්සප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා මේ වගේ ස්වාමීන්වහන්සේලමක් එක්ක ඉඳගෙන බණක් කියන්න හම්බෙදි මේ පැහින් නැතු බණ කියනවා කියලා මට කිව්වා. ඊට පස්සේ ඒ ස්වාමීන්වහන්සේ කියනවා මිනිස්සෙක් කියාලු අවුරුදු 30 ගානක ඉන්න කෙනෙක් හොඳටම හරියටම සාත්‍ර කියන කෙනෙක් ගාවට අත පෙන්නන්න. අර මිනිස්සු අතබල්ලා ගාක් වෙලා ඉඳලා කිව්වලු මහත්යෝ 40 වෙනකන් නම් සෑහෙන අපලයි. අපරිසං වෙන්න පුළුවන් තරම් කර පරිසං කරගන්න වචනේ පරිසං කරගන්න ක්‍රියා හිත පරිසං කරගන්න වඩා 40 වෙනකන් නම් මේක දිහා බලනකොට කියලා මට සල්ලිත් එපා අත වහලා යන්නේ කිවලු. ඊට පස්සේ අර මසම මගට ගිහලා ආයෙත් 40න් පස්සේ 40න් පස්සේ තපලයි එතකොට දන්නවයි කිවලු කතාව. 40 වෙනකන් තමයි පරිස්සම් වෙන්නේ ඊට පස්සේ තපලයි. එතකොට උඹට තේරිලා තියෙන්නේ 40න් පස්සේ ෂේප් කරගන්න දන්නවයි කිවලු. එනිසා අපිට මේ 40 වෙනකන් ගත කරන ජීවිතේ බුදුරජාණන්සේ කියලා තියෙන්නේ මන්ද දශකයේ ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය ඊට පස්සේ තමයි ඥාන දශකය. එතෙන්ට එනකම් පරිසම් වුණොත් දැන් මොළ ධාතුව පොඩ්ඩක් පෑදිලා තියෙන නිසා කියලා දෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා කීන පරිසම් පුළුවන් තරම් පරිසම්. ඉතින් අර ඇහුවොත් එimhe 45 45 පස්සෙත් අර තරම්ම භයානකයි සංසාරේ. මේ ඔබ දන්න නිසා එච්චරයි තියෙන්නේ. ඉතින් නමුත් 40 වෙනකන් අද මේ වගේ සමාජයක කාටද චරිතයක් තියාගෙන ඉන්න පුළුවන් කියලා බලන්න. පණ්ඩිසාංශ ගිහිල්ලා බණක් කිව්වලු. ඒ සාංශ කිව්වලු මේ ඕගොල්ලෝ මේ පිටරට ආයත ඕගොල්ලෝ කර්මේ කර්මඵලයේ පිළිගන්නේ මම ඒක දන්නවා. මම ඕගොල්ලෝ පටවන්න යන්නේ මම කියන්නේ ජීවිතයට පස්සේ ආනිසංශයක්. භාවනා කරුවොත් මේ මේ කාමරේ යාකනිෂන් කරලා නෙ තියෙන්නේ. හිත යාකනිෂන් වෙන්නේ සතිපට්ඨාන විතරයි කියන්නේ. කාමරේ ආකන්ඩිෂන් කරාට බඩ දෙවිල්ල තියෙනවනේ කාගෙත්. ඒක ඉවර වෙන්නේ සත්‍යපට්ඨානේ තමයි කියලා. ඉතින් ඒක මේ සුදුවලු මේ ආනිසංසිත තියාගන්න කර්මය සහ කර්ම ඵලය එපා. ඒ වගේම කිව්වලු ජීවිතයක් පටන් ගන්නෙ 50 දී. සයිකොලොජිකලි මිනිස්සු පටන් ගන්න 50 දී එකකම් කරන්නේ එක්ස්පෙරිමන්ට් නේ. ඉතින් 50න් පස්සේ දැනගන්නකොට අපි ඔක්කොම චරිත ඝාතනය වෙලා, කිරණ තින අකුසල් කෙරිලා, පශ්චාත්තාප විතර නිතර වෙන්නේ. ඊට පස්සේ රිට්ටිට කිව්වලා ස්තුති කරනකොට ඒ මනසස් හයිඩ්‍රොට කිව්වලු ඔබ වහන්සේ කිව්වට මොකද අපේ ළඟ කර්මේ සහ කර්මඵලේ විශ්වාසයක් නැහැ. හැබැයි අපිට ඔබ වහන්සේ විශ්වාසයි. මෙච්චර ඉඳලා ඉල කිව්වා. ඒක ඔබ වහන්සේ කියනවා 40න් පස්සේ ජීවිතේ පටන් ගන්න කියලා. ඒක අපේ මේ ෆිලොසොෆර්ස්ලා කියලා තියෙනවා. 40 වෙනකොට කොවිලි හැමාරයි. ඒ නිසා මේ රිට්ටිට එකේ යම් කුසලයක් අපිට ලැබුණා නම් මම ඉල්ලා හිටිනවා ස්වාමීන් වහන්සේ මේ කුසලයේ මනුස්සාත්ම භාවයක් සඳහා කෙලින්ම 50 දී උපදින්න ලැබේවා කියලා කියනවා. මේ තරම් අපි මේ 40 වෙනකම් පොඩි උන්ට උගන්වන පච. 40 වෙනකම් පොඩි උන්ට අපි උගන්වන පච අපිට බයක් තියෙනවා. අපි මේ ඉහෙඳ ටික ඌට දුන්නේ නැත්නම් ඌට ඔලුව සහින්න බැරි වෙයි කියලා. අපි කාපු ලනුව ඊට වැඩි ඕප කරලා උන්ට දෙන සාපයක් තියෙනවනේ අපිට. ඒක තමයි 40න් පස්සේ අපිට තහගන්නේ. අපි මේ පොඩි උන්ට දෙන පච. එසේ මෙසේ අකුසල කර්මයක් නෙවෙයි. මම මගේ ගුරුවරුන්ට දොස් කියන්නේ නැහැ. මට එදා ඉඳලම තිබුණා මේ අධ්‍යාපනය කියන්නේ නම් අමුම අමු පටලවිල්ලක් කියලා. ඒ මොකද මේ කියලා දෙන එක මගුලක්වත් ගෙදර ගියාට පස්සේ වැඩක් නැහැ. මේ කටපාඩම් කරනවා ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි පොත් දෙක ගත්තාම මම විතර දක්ෂ නැහැ අපි පන්තියේ කවුරක්වත් ඕගනික් කෙමිස්ට්‍රි වලට. මට ඕනම එකක් දුන්නාට පස්සේ සුසුදු කළ සුළු කළ ඕන දෙයක් බවට ඇති කරලා දෙන්න පුළුවන් කළු ලෑල්ලේ. ඉතින් ටීචර් මට කියනවා කළු ලෑල්ලට ඇවිල්ලා මේ ෆීනෝල් වලින් ඉඳලා මෙතෙන් යනකම් කොහොමද සමීකරණ ලියන්නේ කියලා. ඊට පස්සේ ඉනෝගනික් වලට එන පොතක් නේ තියෙන්නේ. ගෙදර ගියාට පස්සේ අම්මා ඇහුවොත් එහෙනම් මොකද්ද ඉගෙන ගත්තේ කියලා අම්මට තේරෙන්නේ අම්මා මෝඩයි මම තමයි දන්නේ කාබනික රසායන විද්‍යාව කියලා කීයේ හැකේ. නේද අම්මට ඕන දෙයක් අපි ඉගෙන ගන්න නැහැ නේ. ඒකනේ මෙච්චර අමාරු මේ අදාළ දෙයක් දන්නවනම් පොඩි රට පොඩි ගා ඒක ඒ කම්පියුටර් පිටපත යන්නේ ඌට අදාළයි. ජොලියක් තියෙනවා. ඌ එක පස්සේ යනවා. ඒක නිසා අපි දන්න අපි නොදන්න කම නිසා තමයි අපි දරුවන්ට මෙච්චර උගන්වන්න හදන්නේ. මොකද මේ සමාජය කියලා තියෙනවා මනුස්සයාට වැඩිය වටින්නේ ඩිග්‍රී එක. ඩිග්‍රී තියෙනවනම් ඕන සැලකිල්ලක් කරත හැකි. ඒ තරම් පටලවාගත්ත ගමනක එදත් එහෙමයි. ඒ බමුණ ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොන වාදයක් ඇති කෙනෙක්ද මොනද උගන්වන්නේ? බුදුජානන්සේ කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත සමා ප්‍රජාව සහිත ලෝකේ ගැටෙන්නේ නැතුව ඉන්න එක තමයි මගේ එකම වාදී. යම් ආකාරයකට ප්‍රපංච නොකර ඉන්න පුළුවන් නම් මේක අහ කියන කුණු කන්දල් වෙන වචනකුත් තියෙනවා. ඔඩොක්කේ දාගන්න නැතුව කියලා කියන්නේ. එච්චරයි මං උගන්නන්නේ එකම දේ. මේ මේ පියා මේ ඔක්කොම ප්‍රසිද්ධ කරනවා. ඒක මට බය වචන කතා කරන්න මේක එක දේවල් කියවෙනවා මගේ ඇති. මේ වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුන්ගේ සීනි කිරණ එකනේ අපි කරන්නේ. ඒ දේ නොකර ඉන්න පුළුවන් නම් හුස්ම දිහා බලන්න ඉන්න ඉරියව්ව බලන්න ඕක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් අපි පොතකවත් තියනවාද මේ බුදුජාණන් වහන්සේ දේශනා කරපු සියල්ලම මේ අප්‍රමාදී කියන වචනේ එකම ධනවත් දහම් පාසලට උගන්ලා තියෙනවා. PhD කෙරුවට උගන්වනවද? මේ ਸਰුවචනාන්තේ කියන්නේ සියලුම දේ පමා වෙනකන් ඉන්න එපා. එන්නකොටම බලපං. අනුන්ගේ දේවල් බලන්නත් එපා. වෙන තැන්වල ඒවා බලන්නත් එපා. අතීතේ බලන්නත් එපා. අනාගතේ බලන්න. මේක කියලා. ඉතින් කවුද ඒකට අගයක් ආඩම්බරයක් දෙන්නේ කියලා? ඒ අගයක් ආඩම්බරයක් නොදෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ පටලවා ගැනීමලි අතීත අනාගත පටලවා ගැනීම අතර මෙතන පටලවා ගැනීම වල වර්තමානයේ වසාගෙන මේ ජීවිතන ජීවිතේට බුදුහාමුදුරුවෝ කරන්නේ සමුදාචරಂತಿ ඉහවහ යනවා පඹගාලේ පැටලිච්ච කෙනෙක් වගේ පිය ගහ යනවා ඒ කෙනාට කිව්වොත් ඔය උඹ ඉහවහ කියන තරම් හිතේ දේවල් තිබුණාට උඹට දැන් එන්න පුළුවන් කයට කියලා පිළිගන්නේ නැහැ පිළිගන්නේ මට එන්න පුළුවන් කියලා. අපි කිව්වොත් ආනපානය කරනකොට හිතවිලි නම් හොඳයි හොඳයි කමන්නේ. හිතවිලි නැති කරන්න එපා. හිතවිලි තියෙද්දි බලපන් හුස්ම ගන්න නැද්ද කියලා. ඒ තුනල දෙන කොච්චර අමාරුද බලන්න. එහෙම නැත්නම් හිතවිලි ගියාට පස්සේ බලපන් ආනපානට එන්න පුළුවන්ද කියලා. ඒක විතරක් කතා කරපන්. ඒතු ගන්න මොකද අපේ තියෙන මේ මිනිස්යාගේ හිතේ තියෙන මේ මූල ප්‍රභවය. මේ මිනිස්යා දන්න එයා දන්නේ මේ ඉන්ද්‍රිය ඥාණයට අහු වෙන කොටස විතරයි. අර අයිස් කැටේ උඩ තියෙන කෑල්ල විතරයි කතා කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක යටයි හොඳ හරිය තියෙන්නේ. ඒසා උඩේ කරා යටට බහින්න කියලා. ඉතින් මේ මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක කිව්වට පස්සේ මේ කියනවා ඔය දණ්ඩපාණි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේකයි. මේ දෙවියන් සහිත මනුරුන් සහිත බඹුන් සහිත ලෝකේ දේව ප්‍රජාව සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ මොනම විදියකින්වත් ගැටුමක් කරන දෙයකට අත දාන්න එපා. අපිට කිසිම සුදුසුකමක් නැහැ. ඒ වගේම මේ තණ්හානුසය ඇති වෙන තමන් දැනටමත් කාමයෙන් විසංයුක්තව ගත කරත් සැක නොකරනවා නම් කුකුස් ඇති කරන්නේ නැත්නම් යම් ආකාරයකට මේ හිතේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන දේවල් මම කියාගන්න එපා. මගේ කියාගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. එන එක නම් එනවා. ආවට නාභි වදේසි නාද්‍යෝස චිත්තති නාභි නන්දති ඔච්චරයි වාදේ. ඉතින් ඉතින් බුදුරජාණන් ශෛල කිව්වම සංඝයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා තේරෙන්නේ නැත්නම් යතෝ නිදානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත නාවි වදිතබ්බන් නාජ්ජෝස තබ්බන් නාබිනන්දි තබ්බන්. මේ හිත නිතරම තරන් දෙන දේවල් තියෙනවනේ හිතේ. ඒ වෙලාවට අදාළ නැති අතීත අනාගත වශයෙන් අරයා මෙයා වශයෙන් අතන වශයෙන් අන්න ඔය එන දේ ප්‍රපංච කියලා දැනගෙන ඒක ගැන කතා කරන්න එපා රිංග ගන්න එපා අභිනන්දනය අභිවදනය කරන්න එපා. එතකොට බුදුරජාණන්සේ සාතිකයක් දෙනවා. ඔබට පුළුවන් නම් මේ අහකන නයි පටලවාගෙන ඔඩොක් වේදා ගන්න නැතුව ඒකමයි රාගානුසය කියලා. ඒකමයි දිඨානුසය, පටිඝානුසය. ඒකමයි අවිජ්ජානුසය, දිඨානුසය, අවිචිකිච්ඡානුසය, තණ්හානුසය සියල්ලෙකම නිමෙ මෙච්චරයි. ඒ කෙනාට ආය කාටවත් ගහපා දෙන්න සත්තා දානයක් කඩුවක් අතර ගන්න වෙන්නේ නැහැ. පොල්ලක් අතර ගන්න වෙන්නේ දණ්ඩක් අතර ගන්න වෙන්නේ තෝතෝ වරපල කියලා ගහ ගන්න වෙන්නේ බොරු පේලාම් විසචන පරිසචන කියන්න වෙන්නේ සීල දුකේ කෙලවර මොකද්ද මේ දන්නේ නැති දේවල් වලට අත දාන්න යන්න එපා තමන්ට දැක ගන්න පුළුවන් අත්දකින්න පුළුවන් මේ ප්‍රත්‍යක්ෂය නැත්තම් මේ භූතයේ භූතයේ වශයෙන් දැකීම කළ හැකි එකම කෙනා මනුස්සයා නිසා ඒ දේ වෙනුවට මේ මගේ වචනෙන් කියනවා අනුගේ සීනි කිරන්න යන්නේ අනුගේ ගන්තබා විශ්නවලට හත දානවා මේ මට පුළුවන් මමයි කෙනා මමයි අයියා මම අක්කා කියලා කරන්න පටන් අර ගන්නවා. ඉතින් කවුරුවක්වත් දෙන්නේ නැහැ එපයි කියන්නේ. බුදුහාමුදුරන් හොඳටම දන්නා උඹට තියා උඹේ වැඩක් බලන්න නිකන් හිටපන් කියන්නේ. උන්වහන්සේ දන්නේ නැහැ. නමුත් අපි ගිහිල්ලා ඒකට මේ බටහිර දර්ශනය පිළිබඳව බර්ටන් රසල් කිව්වේ vested interest තමා විශ්ෙන් තමන් පොර ගන්නවා මේ නඩුව මම කතා කරන්න ඕනේ කියලා. මට මේක අයිතිකමක් මගේ යුතුයකමක් කියලා ඊට පස්සේ පෙනී හිටිනවා තමන්ට කිසිම අයිතියක් නැහැ මොනම කෙලෙස් වලින් බරිතයි කිසිම දෙයක් ගන්නෑ එක එකනාගේ වැඩවලට අත දාන්න. කියලා තියෙනවා මේකෙන් තමයි මිෂනරි සර්විස් එක ඇවිල්ලා තියෙන්නේ මේ වෙස්ටඩ් ඉන්ටරස් කියන එක නම් මේ පටවගෙන තමන් මේ දීපු නැති නිලයක් පටලවාගෙන මේ අනුන්ගේ සීනේ කියන එක තමයි මනුස්ස හිතක තියෙන භයානකම පිළිකාව. අන්තිම අමනුසයි ඒක. ඒ මනුස්සයා ඕනේ නම් ඇවිල්ලා කියයි. ආර්දනා කෙරුවොත් තමන්ට පුළුවන් නම් සම්පජඤ්ඤ හතර සලකා බලලා මම මේකට ගැළපෙනවද නැද්ද කියලා කරනවා මිස අපි මේ අනුන් වෙනුවෙන් කල්පනා කරන්න හදන එක මොන්නම තාලකින්ව සාධාරණීකරණ වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ওই මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක බුදුජානක මේ අයිතිවාසිකම් පිළිබඳ කතාවක් කතා කරලා නැහැ. උඹ මෙච්චර මේ උල තියලා ඉන්න මිනිස්සෙක් වගේ උඹට මේ උල තිබ්බ මිනිහට දිවැස්සුල තිබ්බ උඹට මොන මරණිදිද? පුළුවන් ද පුතිය ගන්න ඕකට? දිවැස්සුල තිබ්බා වගේ. දැන් අරයාගේ ප්‍රශ්න විසඳන්න මට තියෙන අයිතිවාසිකම් මොකද්ද? මේ මම ඉන්නේ ඊට වැඩිය ප්‍රශ්නයක. ඒ නිසා ඒක පිළිබඳව බුදුහාමුදුරුවෝ අපිට දෙන ලයිසන් එක. එහෙම නැත්නම් අයිතිවාසිකම මේක මම නෙවෙයි කියපන්. මගේ නෙවෙයි කියපන්. මගේ ආත්මය නෙවෙයි කියපන්. ඒක ලැබෙනකොට මේ කරන්න වැඩක් තියෙනවා. මේ වෙලාවේ පේන භූතම් භූතතෝ පස්ස කියලා විස්තර කරන එක තමයි කිව්වේ කියලා කොච්චාන හඳුරෝ අර පද තුනෙන් කියලා දෙනවා. කිව්වට දැන් කරුණාකරලා ගිහිල්ලා මේක ඉවර කරන්න එපා. මේක බුදුහාමරගෙන් අහගන්නයි කියලා. පස්සේ සංඝයා මේක දැන් අසිත වැඩි ටිකක් පැහැදිලිනේ. ගිහිල්ලා බුදුහාමර ගාව ඔප්පු කරනවා. අවසරයි ස්වාමීන් ඔබ වහන්සේ ධම්මෙම ඇවිල්ලා දණ්ඩපාණි සාක්‍යයට කියපු දේ ඇහුවා. අපි ඊට පස්සේ ඔබ වහන්සේ එක වචනයක් කව උන්වහන්සේ එතකොට අපිට මේ යතෝනි දානම් පුරිසං කියන වචනේ කිව්වා අපිට තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි අපිට තේරුණා ඔබ වහන්සේ ඇවිල්ලා කිව්වේ කාරණාවක් නිසායි කියලා අපි කච්චායන ස්වාමීන් කාට කියා උන්වහන්සේ බෑ කිව්වා. ඔබ වහන්සේ ඉඳද්දි කරන්න බෑ කිව්වා අපි බැගෑපත් උනා. උන්වහන්සේ අපිට මෙහෙම කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ අපිට මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කියලා දුන්නා. කොහොමද ඉන්ද්‍රනාලින පටන් අරගන්නේ? පටන් ගන්නකොට අවිජ්ජා සංඛාර විඥාන කිනකින් එහා පැත්තත් තිබිලා තමයි ඉන්ද්‍රියාණයට අහුවෙන්නේ. සමිඥානේ මෙහා පැත්ත තමයි අන්තිම දක්ෂයට හරි අහුවෙන්නේ. නමුත් ස්පර්ශයෙන් මෙහාට තමයි සාමාන්‍ය මිනිහට අහුවෙන්නේ. උන්වහන්සේ ඉන්ද්‍රිය ඥානෙ පෙන්ලා දීලා උන්වහන්සේ කොහොම ඉන්ද්‍රිය ඥානෙ හටගන්න මේ ටික ඕනේ. ඉන්ද්‍රිය ඥාන මෙතන නැහැ. එහෙම නැති තැන මොනම ප්‍රපංචයක්වත් නැහැ කියලා මෙන්න මේ ටික කිව්වට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මහණෙනි උඹලා මගෙන් ඇහුවත් මම මේ ටික තමයි කියන්නේ. යනෝ බලනකොට මේ කච්චායන ස්වාමීන් වහන්සේ ඉතාමත් බුද්ධිමත් උඹලා ගිහ අහපේක වටිනවා ඒක නිසා මේක හුද්ද වටිනා එහෙම නැත්නම් හිතේ දරාගත යුතු ධර්ම කොටාශයක් විදිහට තේරුම් ගන්න කියන. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ට අවිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මාත්මය අහගෙන හිටියේ මේක හරියට මේ බඩගින්න බෙපාසිතන මිනිස්සෙකුට මීවදයක් හම්බුණා වගේ කොයි අතින් කෑවත් එකම රසයේ කට පුරා ගන්න පුළුවන් බඩ පුරා ගන්න පුළුවන් රසය ඉතිරෙනවා ඒ නිසා මෙවැනි ධර්මපරියායකට අපි මොන නම තියන්නද කියලා. ඒතර බුදුරජාණන් කියනවා නම් මේ පිඩ කියන නම තියාගන්නයි කියලා. ඒකෙන් තමයි මේ මදුපිණ්ඩික කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේක සාරුවත්ඥ භාසිතයක්. ඇත්තටම ශ්‍රාවක භාෂිතයක් මේකේ වැඩි කොටස. ඒනට බුදුරජාණන් වහන්සේ ළඟ නැවත ඔප්පු කරපු නිසා ඒක සර්වජ්‍ය භාෂිතයක් වඩපත් වෙලා තියෙනවා. නමුත් මෙවැනි සූත්‍ර වර්තමානයේට එනකොට ධර්මදේශනාවකට ගන්නවා කියන එක ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා වගේ කවදාකවත් කෙරෙන්නේ නැහැ. බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා කෙරුණේ අටුවාවට ලියපු ටීකාවක් අරගෙන ඒක විස්තර කරනවා මිසක් හරියට පෙන්තකොස්ටල් කට්ටිය බයිබලයේ කියවන්න තහනම් කරලා තියෙනවා වගේ. බෞද්ධයාට ත්‍රිපිටකය කියවීම කැප නැහැ, දන්නේ නැහැ කියලා පැත්තකට කරා. බුද්ධ ජයන්තියේ පස්සේ තමයි මේ අටුවාව එවන අර්ථකතන තියේදී මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා බලන්න යන්තම් හරි පොත දිගෑරියේ ওই චට්ට සංගායනාවෙන් පස්සේ. පොත දිගෑරියාට මේ ගුරුකුල වාදකාරයෝ ඉන්නනේ බුද්ධහම කරතියානින කට්ටිය ඒගොල්ලෝ කිව්වා බෑ බෑ එහෙම ඕගොල්ලෝ බුද්ධහම කියවන්න යන්න එපා. අපි ළඟට එන්න පොලිමේ. අපි තමයි කියලා දෙන්නේ කියලා. නමුත් එක්කනේ දෙන්නේ හිටියා ඔව් කියන දෙයක් අහන්නේ නැතුව මේක භාෂාවක් නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන දෙයක් නම් අපි කියනවා. අපි කරගෙන යනවායි කියලා. ඉතින් ඒ වගේ සූත්‍ර වලට මුලින්ම වගේ දීපු ඒක නැත්නම් කෙලිම සූත්‍රයෙන් සාකච්ඡා කරපු තැන තමයි මේති කියලා කියන්නේ. ලොකු සාංශ බණක් කියනකොට කෙලිම සූත්‍රයෙන් කියනවා. එතකොට තමයි ඥානানন্দ සාංශේ කටුකුරුන්දේ කොතෙන්ද ආවේ? එතකොට කටුකුරුන්ද ස්වාංශය හිටියේ දොඩන්දුවේ. උන්වහන්සේ වෙන හමුදු කෙනෙක් ගාව උපසම්පදා වෙලා හිටියා. ලොකු ස්වාංශේ ගාට ඇවිල්ලා වැඳලා උපසම්පදා ප්‍රතික්ෂේප කරලා අලුතෙන් පැවිදි වුණා. පැවිදි වෙලා ලොකු ස්වාංශේ ඊට පස්සේ මේ දෙන්න එකතු වීම මේච කියලා පුදුමාකාර ශක්තියක් පාඩපත් වුණා. කවුරුවක්වත් කියන දේවල් පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ බුදුහමර මොකද කියන්නේ. ඊට පස්සේ පොඩි ගුරු પરම්පරාවල් එහෙම නැත්නම් පරම්පරාවල යන්න ගියා. හැබැයි එදා ඉඳලා අද දක්වාම මීටිකට කෙනෙහිලි කරනවා. මීටි කළ හිතුවක් කර වැඩි කියලා. අපි කෙලින්ම මේ බුදුහාමුදුරු කින්දේ කතා කරනවා කියලා. ඒක ඒ වෙනකොට මමත් පැවිදි වෙන්න ගියේ ඕව දැනගෙන නෙවෙයි. මම මේ ඥානසවාස කිව්වත් ওই ಗುಣ දැනගෙන නෙවෙයි ගියේ. ලොකු ස්වාමීන් වහන්සේගේ ඔය සත්‍ය විසුද්ධිපත බලලා ගිහිලා කතා කරුවට පස්සේ ඒ ස්වාමීන්දලා නිටතරම කියනවා අපිව ගුරු තන්නේ තනකුරු සලකන්න එපා පොත කියවගනි. කෙලිම ත්‍රිපිටකේ තියෙනවා කියවනවා. ඉතින් තේරෙන්නේ නැහනේ. ඒකේ තියෙන වචන හරීම අපබ්‍රංශ වචන. පාලි වචන අමාරුයි. සිංහල වචනේ ඊට පොඩ්ඩක් අමාරුයි. කියවන්න ගිය මනුස්සට ඇත්තටම තරහ යනවා. මං ගියාට පස්සේ ලොකු සාංශර කිව්වා මොකද්ද සාංශර කියලා පස්සේ කිව්වා. එහෙම කෑ ගහන්න එපා. මේකේ තියෙන්නේ මේ එදිනදා කතා කරන භාෂාව නෙමෙයි මේ ගැඹුරක් තියෙන්නේ. ඒක ඔය ටෙඩි සරල කරන්න බෑ. මේ සූත්‍රය තමයි මදුබින්දක සූත්‍රය තමයි ඥානන්ද සෝන්සේ ඉස්සල්ලාම ලෝකෙට හෙළි කරපු ප්‍රපංචකරණය සහ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව ලිවිච්ච පොත. ඒ පොත ලියපු නිසා උන්වහන්සේට විශ්වවිද්‍යාලේ යන්න වුණා. ඒ ස්වාමීන් වහන්සේට එපා වුණා. පැවිදි වෙලා බෞද්ධ ගන්ධ ප්‍රකාශන සමිතිය දැනගත්ත මෙයා විශේෂ කෙනෙක් කියලා ඥානපෝටි ගාමලෝගේ ඔයා හදපු ඒ ප්‍රපෝසල් එක මට ගෙනත් දෙන්නයි කියලා. මේ ආමුදුරුවා වැඩක් නැහැ මේ කවුරක්ක කියවන්නේ නැහැ කියලා පස්සේ ඥානපෝණි කාමෘක හදලා ඔය concept and reality කියන පොතේ එළියට දැම්මා. ඒ පොත එදා සිට අද දක්වාම මේ කාලේ තේරවාදී ඉතිහාසෙට ලියවිච්ච ඔරිජිනල් පොතක් වුණා. දැන් ඥානන්ද සාරීන ඉතාමත්ම අවධාන මොහොතේ කොයි වෙලාවෙ පණ යනවද දැන මේ වලට දෙසරියක් මැරිලා ඉපදිලා ඉන්නේ. නමුත් මම එන්න කිට්ටු වෙනකොට ඒ පොත උන්වහන්සේ සිංහලට දැම්මා. ඒක කවදාකවත් කරන්න බැරි වෙච්ච ගුණ වැඩක්. යථාර්ථයේ තහ සංකල්ප කියන පොත පුළුවන් නම් විවේක තියෙනවනම් ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. අරගෙන කියවන්න භාෂා විලාසය ඉදිරිපත් කිරීම ඒ වගේම අත්දැකීම අපි ඉපදිලා තියෙන කොච්චර වාසනාවන්ත කාලයකද කියලා. ඒ නිසා දෙයියන්ගේ නාමයෙන් ප්‍රපංච කරන්න එපා. අහක යන දේවල් ඔළුවේ දාගන්න එපා. දාන්න පුළුවන්. ඒක තමයි මායя හදලා තියෙන්නේ. ඒක ඕන තරම් කතා තියෙනවා. ඒක තමයි මේ නව කතා, කෙටි කතා ඔක්කොම තියෙන්නේ. ඒ ප්‍රපංච කිරීම කරන්න ගියොත් වර්තමානට හිත ගන්න බෑ. මේ සියලු ප්‍රපංචයන් වලට දෙන්න තියෙන జగදා පහරක් තමයි වර්තමානයේ හිත පවත්තන්නේ. ඉතින් කවුරු හරි පිළිගන්නවා නම් මේ වර්තමානයේ හිත පුළුවන් ගන්න පුළුවන් තාක් ඒ ප්‍රපංච වලින් අපි නිදහස් කියලා. ඒකේ හැකියාවල් බලන්න. ඒක නිසා ඉස්සරට වැඩිය මගේ බනවලත් මම කියන දෙයක් තමයි. ඒ සමහරලාට වැරදි ඇති. ආනාපානයවත් එලවන්න එපා. ඉඳගෙන ඉන්න බව දන්නා නම් ඇති. වම දකුණවත් උසවීම ලැබීම තමයි එලවන්න එපා. ඇවිදිනකොට ඇවිදින බව දන්නා නම් ඇති. යනකොට එනකොට යන බව වෙනවා කනවා බොනවා කියලා දන්නා නම් ඇති. ඒ සඳහා මේ භාවනා මධ්‍යස්ථාන ඒව මොනවා නැතත් ඇඳට වැටුණාට පස්සේ මම දැන් නිදාගෙන ඉන්නවා කියලා දන්නවනම් ඇති. මම බස් එකේ යනකම් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බලනවා ඇති. ඉතින් මම නිතරම කියනවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා එච්චරමයි නිවන කියන්නේ කියලා. ඉන්නේ අපිට මොකක්වත්ම නැහැ. ඒකට යන්න බැරි නම් තමයි මේ ආනාපානේ වගේ දේවල් කිට්ටු කරගන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැත්නම් විතරක් මම දකුණු වශයෙන් බලන්නේ. හිතගෙන ඉනකොට හිතගෙන ඉන බවට විශ්වාස නැත්තම් විතරක් මේ පතුලට බර දැනෙනවා කියන එක බලන්න. බුදියාගෙන ඉනකොට බුදියන බව දන්නේ නැත්තම් කියලා සැක තියෙනවා නම් විතරක් ඇඟේ ඇඳේ වැතිරලා තියෙන ටික බලන්න. ඕකට අභිධර්මය අවශ්‍ය නැහැ. ඕකට ත්‍රිපිටකය දැනගන්න ඕනකමකුත් නැහැ. ඕකට දසපාරමිතා පිළිලා තියෙන්න ඕනකමකුත් නැහැ. ඕකට මේ ත්‍රිහේතු ත්‍රිහේතුක පාරිශුද්ධ ඕනෙත් නැහැ. හැබැයි මෙහෙම එකක් නම් කියයි. මොකාට හරි කමන්නේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව තේරෙනවනේ ඒක දසපාරමිතා පිරිච්ච එකේ නෑ මං කියන දසපාරමිතා පිරිච්ච උත්මේක හරිම කියන්න හොඳ නෑ යම් කිසි කෙනෙකුට අවිජිනකොට අවිජින බව තේරෙනවා නම් යාට දසපාරමිතා පිළිලා තියෙන්නේ තීහෙතුක ප්‍රතිසන්තිය ලැබිලා තිනම ඒ කෙනා කියනෝ නෑ කියලා ඉතින් බොලේ මම මොකද කරන්නේ අද ඉන්නේ ලංකාවේ ඉන්න හරියක් ඒ මුළු ලෝකෙම කවදාකවත් මෙච්චර වාසනාවන්ත જાතියක් නැහැ. හැම කෙනාම මදි කියනවා. තාමට දැනුමදි, තාමට සීලෙමදි, තාමට ගුරුවරෝ අවශ්‍යයි, තාමට පොත දන්නේ නැහැ. මේ හෝනියම විතරයි අපිට තියෙන සාපේ. කවුරු හරි භාවනා කරනකොට බලන්න ඉඳ ගන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් ඒක නිවන නම් අපිට කණ්ඩ දෙනවනම් අපිට බොණ්ඩ දෙනවනම් අපිට ඉන්න දෙනවනම් තව මොනකින් gediyeටද තවත් රණ්ඩු කරන්නේ රණ්ඩු කරලා ගන්න හරියක් අක්කා මේක අපිට ලැබිච්ච දායාදයක් manussකම වගේ ලැබිච්ච දායාදයක් පුළුවන් තරම් බලන්න කාට හරි අව탁සීරු කරන්න උඹට මේක පුළුවන් අනේ කරුණා කළ උත්සාහ කළ බලන්න කියලා උත්සාහ කරන්න බලන් ඉස්සලා තමන් කරන්න එපායි. මේන්න මේ ඝනදිනු අපේ අතින් වෙනවනම් අපිට මේ ලැබිච්ච බුද්ධ ශාසනයේ නිමි પરම්පරාවට යන්නේ එකක් නැහැ. අපිට මේ ආගම පතුරවන්න ඕනකමකට නෙවෙයි දැනගත යුතු මිනිසයාට ඇස්සති මිනිසයාට පෙනේ කන් ඇත්තට ඇහි යන්න පාරක් තිබේ නම් මග හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ ඒසයි ඉස්සෙල්ලා මේ පාට දාගත්තට පස්සේ තේරෙයි ඊට පස්සේ ආය හැප්පෙන දෙයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් එතකොට තේරෙනවා මේව මඳු පිණ්ඩික තමයි. නමුත් අපිට ඒක හරියට පටහැරලා තේරුම් කරලා දෙන්න කොච්චරක් අපි අපකප වෙන්න ඕනේද? කොච්චරක් අපිට මේ මල උඩට එනකොට ඉර පායනා වගේ ආලෝකය ලැබෙන්න ඕනේද? ලැබුණාට පස්සේ ඒක හුදු ධර්මතාවයක් විතරයි. නිසා මේ ලබාගත් ප්‍රදේශය පුළුවන්තරම් ප්‍රත්‍යක්ෂයෙන් තොරව අරයමියා කිව්වට සහතික දෙන්න යන්නත් එපා සහතික ගන්නත් එපා මොන්න තරම් පශ්චාත්තාප සැක කම්මැලිකම් නීරසකම ආවත් බලන්න ඉන්න ඉරියව බලන්න පුළුවන් නම් ඒ තාක්කල් භාවනා දියුණු වෙනවා. අන්න ඒ විදිහට මේකට බය ඇරලා ඒ කෙනෙකුට යොදව ගන්න පුළුවන් නම් ඒ සඳහා ඉස්සලම කරන්න තියෙන්නේ Taman ඒ ආදර්ශ දාර්ශයට අනේකයි ඊට පස්සේ බන නොකියුවත් ඒ හැසිරීමම නිහඬ බණක් වෙනවා. ඒක නිසා අපි මේ තාක් කරනකන් දැන් අවුරුදු 2600ක් මේ පණිවිඩේ එන්න කී ලක්ෂයක් මේකට අපකප වෙලා ඇද්ද කියලා හිතන්න. අපිට මේ මෙතෙන්ට එන්න. ඒ නිසා අපිට මේ ආපු එක හැලෙන්න දෙන්න එපා. අපිට මේ ආපු එක කන්දකට වැලි කන්දකට බීගත්ත ගංගාවක් වගේ මැකෙන්න දෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න තම තමන්ගේ නිවනටත් ඒ වගේම මේ අනුකයට අවබෝධ කිරීම සඳහා පූර්වාදර්ශයක් වීම සඳහා සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාවත් දේශනාවදී સમાප්තිය සදාන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි මම යනකොට පොඩි හැමෝටම දීලා යනවා concept and reality යථාර්ථය සහ සංකල්ප ඒක අරුණ මාත්‍යගේ මේ වෙබ්සයිට් එකේ දාලා තිනවා සිංහල පොත ඉංග්‍රීසි පොත බොහොම ලාභයි BPS එක ගන්න පුළුවන් ඒකත් BPS එකේ වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන් ඉතින් ඒක බලනකොට තේරෙයි කවුරු ගැනද අපි මේ කතා කරන්නේ කියලා එතකොට අපි යනවා මේ ඊත්තාවතා ආදී ගාථා සජ්ජහායනා කිරීමෙන් අපි මේ වැඩමුළුවක් සාර්ථකව පවත්වාගෙන ගියා බණම දේශනා මාලාව සාර්ථකව පවත්වාගෙන ගියා ඒ කරපු සීළු දේවල් කරදරයකින් තොරව අපිට පවත්වාගෙන යන්න ලැබුණේ. ඒකට අතහිත දීලා කටයුතු කරපු මේ සත්පුරුෂ මණ්ඩල නිසායි. පිනී මණ්ඩල වගේම නොපිනී කර මණ්ඩල ගොඩාක් ඉන්නවා. අපි ඒ නිසා අපිට පේන ටික විතරක් අපි ආදර්ශයට ගත්තට ඒකට විශාල පිරිසකගේ සත්ක්‍රියාවක් මෙතන තියෙන නිසා අපි එකට අත් කරගත්තා වූ යම් කුසලයක් වෙනවා නම් ඒ සියලුම පෙනී නොපෙනී උදව් කළා වූ සත්පුරුෂ මණ්ඩලයට මේ කුසලය එකසේ හේතු ආසනා වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. එසේම අපි එක එක්කෙනෙක් නියෝජනය කරන විශාල නෑ පරපුරක්. සහලේ නෑයෝ. ඒ ඔක්කොමලා මෙතන හිටියානම් ඒ තරමට හොඳයි. නමුත් අපිට වෙලා තියෙනවා දැන් ඒගොල්ලෝ නියෝජනය කරන්න. ඒ නිසා අපි මේ රැස් කරගත්ත යම් කුසලයක් වෙනවනම් අපිට මේ පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් අපි ඥාතීන්ට අනුමෝදන් කරමු අපි ඒ සඳහා සාදුකාරයක් පවත්වමු මම මේ දින සාදුනාදී අහලා අපේ ඥාතින් කොයි කෙලවරක හිටියත් අපේ ඥාතියෝ බින් කරලා අපි සිහිපත් කළ සාදු සාද දෙනවා කියලා සතුට සිතින් සාදු කියලා බින් අනුභවයන් විත්වා කියලා ඥාතින් වෙනේ සාදුකාරයක් පවතුන. මේ විවිධාකාරයෙන් අපි රැස් කර ගන්නාලද මේ කුසලයේ ඒකාන්තයෙන්ම අසත්පුරුෂ සංසේවණයෙන් ඈත් වෙලා සත්පුරුෂ සංසේවණයේ යාව නිබ්බානව ලැබිලා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් මෙලෝ වශයෙන්ම පැමිණ වැඩවදාලා ඒ සාන්ත සුන්දර නිවනට යන්නේ අපාපරත් එකසේ මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යදාසින් යුක්තව අපි ettavata chadi gata sajjahanaට පිළිමෙනවා. ettavata changammehi sambatan sabbhe deva anumodantu sabba sampatti siddhiya ettavata changammehi sambatan sabbhe buddha සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමයිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු කමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු